සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනා කරන භාවනා යෝගියාට ධම්මානුපස්සනාව ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහොමද කියන එක. මෛත්‍රී භාවනාව තුළින් ධම්මානුපස්සනාව තමයි අපේ සාකච්ඡාවේ මූලික අරමුණ. භාග්‍යතුන් වහන්සේ මේ සතර සතිපට්ඨානය දේශනා කරනකොට මේ ධම්මානුපස්සනාව පිළිබඳව උන්වහන්සේ විශේෂ ප්‍රකාශන කීපයක් සතර සතිපට්ඨානය තුළ දේශනා කරනවා. ඒකට හේතුව තමයි මේ කායානුපස්සනාව වේදනානුපස්සනාව නැතුවත් නිවන් දකින්න පුළුවන් උත්තරීතර පස්සනාවක් තමයි ප ဋ ාණයක් තමයි මේ ධම්මානුපස්සනාව කියන එක. තථාගතයන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් වෙනවා මිනිස්ය ලෝකයෙන් විතරක් නෙමෙයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලිනුත් නිවන් දකින්න පුළුවන් කියලා. එහෙනම් තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥාණයට තේරුම් ගත්තා වූ එක ධර්මයක් තමයි පවතිනා වූ සිතට සිත විසින් සිත හදාගෙන නිවා ගන්නට පුළුවන් කියන එක. එහෙනම් එතනදී කයක් අවශ්‍ය නැහැ. වේදනාවක් අවශ්‍ය නැහැ. කෙලින්ම ධර්මානුපස්සනාව වඩන්න පුළුවන්. එහෙනම් මේ ධම්මානුපස්සනාව සතර සටිපට්ඨානේ උත්තරීතර ස්ථානයක් හිමි කර ගන්නවා. එනම් මේ බඹයක් විතර උස තියෙන මේ කය තුලින් සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියලා මේ මන්ත්‍රණය එහෙම නැත්නම් සූත්‍රය නිතර නිතර සජ්ජායනා කරන කුරා භූමියාගේ ඉඳලා මිනිසයා දක්වාම සියලු සත්වයන්ට අනුකම්පා කරන මේ සිත තුළ කොහොමද මේ ධම්මානුපස්සනාව ප්‍රත්‍යක්ෂ වෙන්නේ කියන එක සලකා බලනකොට මේ භාවනාව වඩන භාවනා යෝගියා තේරුම් ගන්නවා මම මේ සෑම සත්‍යයකටම සුවපත් භාවයේ පතනවා නිදුක් භාවයේ පතනවා නිරෝගී භාවයේ පතනවා නිර්වාණ සම්පත්තියේ පතනවා හැබැයි මං ඒක නෙමෙයි පතලා තියෙන්නේ එයාට දැන් පටිසෝතගාමී චින්තනයක් පාළ වෙනවා තමන් කරන්නේ මෛත්‍රී භාවනාවක් නෙමෙයි වෙන එකක් බව අපි දන්නවා මේ ලෝකේ හැම දෙයක්ම තේරුම් යන්නේ වටා ගන්න පුළුවන් වෙන්නේ තම තමන්ගේ දැනනුවණට අනුව තමන්ගේ ප්‍රඥා මට්ටමට අනුව තමයි රූපය, ගන්ධය, රසය, ශබ්දය, ස්පර්ශය, සංචේතනය අවබෝධ වෙන්නේ. එහෙනම් මේ භාවනා යෝගිය කායානුපස්සනාව ඉවර කළාම ඒ කායානුපස්සනාව තුලින් එයාට අම්බෙලා තියෙනවා මාර්ගයකුත් ඵලයකුත්. වේදනානුපස්සනාව ඉවර කරනකොට මේ භාවනා යෝගියාට හම්බුණා තවත් මාර්ගයකුත් ඵලයකුත්. එනම් සකු르දාගාමි ඵලයටපත් වෙච්ච යම්කිසි උත්තමයෙක් මේ ධම්මානුපස්සනාව වඩනවා නම් එයාට ඉක්මනට මේක වැටහෙනවා හේතුව අර මාර්ගයෙන් ඵලයෙන් හම්බෙච්ච ඒ ඥාණය ඉක්මනටම මේක ප්‍රත්‍යක්ෂ කරවනවා. ඒ නිසා තමයි අනාගාමි ශ්‍රාවකයෙකුට සකෘදාගාමි ශ්‍රාවකයෙකුට සෝවාන් ශ්‍රාවකයෙකුට අරියත් ශ්‍රාවකයෙකුට දේශනා කරනු ලබන ධර්මයක් තියෙනවා නම් පුදුජන පත්‍යයට ඈනුම් යන්නේ නිින්ද යන්නේ ඇයි ඒකේ වරන්ට වැටෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ දක්ෂකම තමයි මේ ලෝකේ යම්කිසි කෙනෙකුට ධර්මයක් දේශනා කරනකොට ඒ සූත්‍රය අරන් බලනකොට ඒ සූත්‍රය තුලින් තථාගතයන් වහන්සේ ඉස්සෙල්ලාම ප්‍රකාශ කරන වචන කීපය පෘථුජන මට්ටමේ වචන කීපය. ඒ පෘථුජන මට්ටමේ වචන කීපය තුලින් එයා පිබිදෙනවා මොකද්ද මේක කියන්නේ කියන එක පිළිදෙනකොට එයා පුදුජන මට්ටමින් ඉමීසරේ මාර්ගයකට වටන වචන කීපයක් දේශනා කරනවා. ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන මාර්ගයට වැටෙනකොටම උන්වහන්සේ ඵලයේ වටිනාකමට වචනයක් කියනවා. එනම් මේ සෑම දේශනාවක් අවසානයේම රාත් වෙච්ච යම්කිසි රාතන් වහන්සේට පිළිබඳව එතන දේශනා කරපු සූත්‍රයේ අර බලනකොට මේක පුදුජන මට්ටමින් පටන් අරගෙන මේ පුද්ගලයෝ අට දෙනාටම අවශ්‍ය මාර්ගයයි ඵලයයි මාර්ගයයි ඵලයයි කියලා භාග්‍යවතුන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් යාගේ විඥානේ අරගෙන ගිහිල්ලා අවසාන වාක්‍ය සාරාංශ කියනකොට රාත් වෙනවා. එනම් මේ ලෝකේ භාග්‍යවතුන් වහන්සේගේ දක්ෂකම තථාගතයන් වහන්සේගේ මා කරුණාව සෑම සූත්‍රයක් තුලින්ම ධාතා පාඨයක් තුලින් අපිට පේනවා. අපේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා දායකින් සාකච්ඡා කරනකොට අපි දැක්කා මේ ධාතා තුළ තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ කරුණාව ක්‍රමානුකූලව උන්වහන්සේ මාර්ගයටත් ඵලයටත් මාර්ගයටත් ඵලයටත් මේ විඥානේ ක්‍රමක්‍රමයෙන් අරගෙන ගිල්ලා නයිජාතු ගබ්බසයම් පුනරේතිදී කියනකොට ඒ ජීවියා කිසිම ගර්භාෂයකට එන්න බැරුව එයා සසර දුකෙන් එතර වෙනවා. හැබැයි මේ ගාතාව ඉස්සෙල්ලාම දේශනා කරන්නේ යමින් සිටිනකොට ඉඳගෙන සිටිනකොට කතා කරනකොට සතපිලා ඉන්නකොට පේන දේවල් නොපෙනෙන දේවල්, ඇයෙන දේවල්, ඇයෙන්නේ නැති දේවල්, සිතෙන දේවල්, සිතෙන්නේ නැති දේවල්. කන දේවල්, කණ්ඩ නොලැබිච්ච දේවල්. බොන දේවල්, බොණ්ඩ නොලැබිච්ච දේවල්. පේන දේවල්, නොපෙනෙන දේවල් නෙමෙයි, පේන්න නොලැබිච්ච දේවල් කල්පනා කරනවා. එහෙනම් මේ විදිහට මේ සිත ක්‍රමානුකූලව සෑම ගාතාවක් තුළින්ම භාග්‍යවතුන් වහන්සේ අදාගෙන අදාගෙන ගිහිල්ලා අන්තිමට කියන ගාතාවෙන් එතනින් පස්සේ අදන්න දෙයක්වත් නැහැ. අදන්න පුද්ගලයෙකුත් නැහැ. අපි ඇයි මේ කර්ණීයමෙත සූත්‍රය තුල තියෙන මේ යථාර්ථය මේ අවස්ථාවට සම්බන්ධ කළේ කියලා කිව්වොත් මේ ධම්මානුපස්සනාව තේරුම් ගන්න මේකේ යථාර්ථය වටා ගැනීම ගොඩාක් වැදගත්. මේ ධම්මානුපස්සනාව මේ ලෝකයේ තුල නිර්මාණය වෙලා තියෙන මූල ධර්මයේ වටා ගත්තොත් තමයි ධම්මානුපස්සනාව අපේ විඥාණයට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එහෙම නැත්නම් නිකන් ඇයෙනවා විතරයි. එනම් මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ වාසය කරනකොට තමන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු සෑම ධර්ම කාරණාවක්ම සෑම ධම්ම පදයක්ම අරගෙන බලනකොට පද හතර තුල සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මට්ටම් අතරම තියෙනවා. ඒ මුල් කාලවල මම මේ 423ම අරගෙන පෙරලලා පෙරලලා බැලුවා හැම එකටම පද හතරක් තියෙනවා. ඇයි භාග්‍යතුන් වහන්සේ පද 10ක් 12ක් 20ක් දේශනා කළේ නැත්තේ? ඇයි තමන් වහන්සේ මෙච්චර පද අතර අනිවාර්යයෙන්ම දේශනා කරනු ලැබුවේ කියලා බලනකොට හැම ගාතාවක් තුළම කමඨාණක් තියෙනවා නිවන් මාර්ගයක් තියෙනවා අවසාන පදේ රාත්පලයටපත් වෙන ඇටි කියලා එනම් මේ 423ම අපි සාකච්ඡා කළ යුතුයි කියන තීරණ තීරණයට පැමිණියේ විශේෂ හේතුව තමයි තථාගතයන් වහන්සේගේ උසපලල ඒ සම්මා සම්බුද්ධත්වයේ මහිමය අපි වටහා ගන්න නම් මේ සෑම ගාථාවත් තුළින්ම උන්වහන්සේ මේ ලෝක සත්‍යයට කොච්චර අනුකම්පා කළසේක්ද? පැය 24ම මොනතරම් උන්වහන්සේ මේ ලෝක සත්‍ය කරේ මා කරුණාවෙන් කාලය ගත කළසේක්ද කියන එක දැනගත්තොත් තමයි ඒ සම්මා සද්ධාව සම්මා වීරිය සම්මා සති මේ කාරණා අපි තුලින් පිළිඹු වෙලා ඉපදෙලා අපේ ජීවිතයේ ආත්පසින්ම ආර්ය ශ්‍රාවකෙක් බවට පත් කරන්න පුළුවන්කම තියෙන්නේ. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව අපේ ජීවිතයටත් වඩා පැහැදීමක් තිබුණ නැත්නම් මේ සෑම සංඥාවක් තුළින්ම තථාගතයන් වහන්සේට අපි ගෞරවය පෑවේ නැත්නම් මේ ගමන අපට යන්න පුළුවන් කමක් නැහැ. හේතුව ශාස්ත්‍රුන් වහන්සේ පිටුපාලා ශාස්ත්‍රුන් වහන්සේ කෙරේ අපැහැදිලා ඒ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ තියෙන ගෞරවය අඩු කරලා මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. එහෙම ගිය කෙනෙකුත් නැහැ. එහෙනම් මේ ධම්මානුපස්සනාව කියන මේ කාරණාව කොහොමද මේ ලෝකයේ අභ්‍යන්තර අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා බලනකොට මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා මේ ලෝකයේ හැමතැනම තියෙන ධම්මානුපස්සනාව. කායානුපස්සනාව තිබුණ බව දැනගත්ත හැමතැනම ඇයි එදා තිබිච්ච ප්‍රඥාව. පසුව තේරුම් ගත්තා මේ කායානුපස්සනාව නෙමෙයි මේ හැම තැනම දුක තියෙනවා. හැම තැනම දුකයි. ඉරත් දුකයි, අඳත් දුකයි, ගසුත් දුකයි, ගස් යට ඉඳගෙන ඉන්න භාවනා යෝගියත් දුකයි. ආහාර ලැබීම දුකයි ආහාර නොලැබීම දුකයි. ආහාර ගත්තට පස්සේ ආමාශයට දුකයි. ආමාශයේ දුක නිවුනාම එක බයිස්රාව කරන්න ඕනේ. ඒ අවස්ථාව පරක්කුණොත් ඒ දුකයි. බයිස්රාවිය කරාම බඩ ඉස්සෙනවා ආයි දුකයි බඩගිනි. එනම් මේ ලෝකේ සෑම තැනම වේදනානුපස්සනාව තියෙන බව මේ භාවනා යෝගියා වටහා ගත්තා, ප්‍රත්‍යක්ෂ කරගත්තා. හැබැයි දැන් වෙනස්. Thank you. එයා පිළිගන්නේ මේ ලෝකයේ වේදනානුපස්සනාවක් තියෙන බව. දැන් එයා කියලා නෑ. දැන් මේ ලෝකයේ හැමතැනම තියෙන ධම්මානුපස්සනාව. එහෙනම් මේ ධම්මේ ධම්මානුපස්සති කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මයේ ධර්මානුකූලව බලන මේ ඥානය පාලුණාට පස්සේ මේ භාවනා යෝගියා තේරුම් ගත්තා සියලු සත්වයෝ ලෝසෝපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිවනින් සැනසෙත්වා කියන මේ මෛත්‍රී භාවනාව තුළින් මම මෛත්‍රිය වඩලන ධම්මානුපස්සනාව වඩලා මේ බඹයක් විතර උස තියෙන මේ කය තුළින් ධම්මානුපස්සනාව සම්පූර්ණ වෙච්ච ක්‍රමවේදය තමයි මම යම්කිසි කෙනෙක් දිහා බලලා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියලා කියනවා නම් එයාගෙන් මට ලැබෙන කර්ම ඝන දෙනුව නවතිනවා ඉවර වෙනවා එහෙනම් අපි කෙනෙක් දිහා බලලා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා 1008 වාරයක් කිව්වොත් බ්‍රහ්ම මුහූර්ත නැකතක අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාගේ විඥාණයටයි මේකටයි අතර තියෙන අතුරුකම අතුරුදාන් වෙලා මිතුරුකම ගොඩනැගිලා සහෝදරත්වය සෙනෙහසක් ගොඩනැගිලා අපි වෙනුවෙන් ජීවිත කාලෙම ප්‍රශංසනීය දේවල් කතා කරන්න, යාපත් දේවල් කතා කරන්න, යාපත් චර්යාවල නිරත වෙන්න එයා සූදානම් වෙනවා. මේ හැම දෙයකම සිත හොඳට කතා බහ කරලා මිත්‍ර වෙලා යාළු වෙලා ඉඳලා එකපාරට රණ්ඩු වෙලා අමනාප වෙන කට්ටිය නැද්ද මේ ලෝකේ? එහෙම රණ්ඩු වෙලා අවුරුදු ගණන් කතා කරන්නේ නැතුව ආයි එකපාරට කතා කරලා මිත්‍ර වෙලා අර තිබිච්ච தත්ත්වයට වඩා යාළු වෙන කට්ටිය මේ ලෝකේ නැද්ද මේ හැම දෙයක්ම සිත මිතේ මේ සිතේ තියෙන අධික භ්‍රමණ වේගය තිබුණාම ඈත් වෙනවා භ්‍රමණ වේගයෙන් නිවෙනකොට ලං වෙනවා මේක තමයි මේ ලෝකේ තියෙන ස්වභාවය. අණුවේ ස්වභාවය තමයි විඥානයේ ස්වභාවය. විඥානයේ ස්වභාවය තමයි කයේ ස්වභාවය. මේ කයේ ස්වභාවය තමයි කර්ම ගනුදෙනුවේ ස්වභාවය. අපි ගොඩාක් කැළඹිලා නම් අපේ විඥාන භ්‍රමණ වේගය වැඩි නම් අපේ කායික සෛලවල භ්‍රමණ වේගය වැඩි නම් ඇවිල්ලා එතන කර්ම ප්‍රමාණය වැඩි ඒ කියන්නේ අනුන්ගේ ප්‍රඥාවලටත් පැටලෙනවා තමුන්ගේ ප්‍රශ්න වලටත් පැටලෙනවා නැති ප්‍රශ්න වලටත් පැටලෙනවා අටගත්ත නැති ප්‍රශ්න වලට කල්ැතුව පැටලෙනවා එහෙනම් හැමතැනම පැටලුනාම ඒ විඥාණයට සතුට සාමය ප්‍රීතිය අතුරුදාම් වෙනවා අපගේ ජීවිත තුළ මේ ධම්මානුපස්සනාව කොහොමද කායික චර්යාව තුළින් එන්නේ කියලා බැලුවාම මේ ඇස් වලින් දකිනවා මේ ලෝකයේ තියෙන පාට එහෙම නැත්නම් වර්ණ මේ වර්ණ ධර්මතාවයට අනුව කොළ පාට නිල් පාට කා පාට රතු පාට මේ විදිහට දකින්නකොට මේ භාවනා යෝගියට තේරෙනවා ඒ කාලේ අපට රූප විතරනේ පෙනුනේ ඇත්ත ඊට පස්සේ මේ රූපවල තියෙන වේදනාව පෙනුණා හැබැයි දැන් එහෙම පේන්නේ දැන් පේන්නේ පාට යම් කිසි කෙනෙක් අඬගාලා එයාට කියනවා තාපසයාට අර ගාදියා බලනකොට මොනවද පේන්නේ කියලා බැලුවාම එයාට ඕනේ මේ ගා අඳුරනවද කියලා දැනගන්න. මේ ගාද, පොල් ගාද, තල් ගාද මේක අඳුරනවද කියලා දැනගන්න යානවා මොනවද පේන්නේ? කොළ පාට පේනවා. අලු පාට පේනවා. තනින් තනින් කා පාට ටිකකුත් පේනවා. ගුරු පාට ටිකකුත් පේනවායි කියලා. ඒ ඇයෙන මිනිසයා කලබල වෙලා කල්පනාවටපත් වෙනවා කලින් මේම කිව්වේ නෑනේ මේ ගස් ගැන විස්තරයක් නේ කිව්වේ දැන් මොකද මේ පාට ගැන එකක් කියන්නේ ඇත්තටම වෙන මොකවත් පේන්නේ නෑ ඇයි ඈට පේන්නේ පාට විතරයි මේ ඈට රූප පේන්නේ නෑ වටිනාකම් පේන්නේ නෑ වෙන මොකවත් පේන්නේ පාට විතරයි පේන්නේ. එහෙනම් පාට විතරක් පේනවා නම් දැන් ඇලීම ගැටීම තියෙනවද? ලෝභ දේශ මොහ රාග තියෙනවද? මොකවත් නැහැ. එහෙනම් කලින් අපි පාට දැක්කේ නැ වෙන එකක් දැකලා රූපය දැක්කා. ඒ රූපය තුල තියෙන ඇලීම ගැටීම දැක්කා. ලෝභ දේශ මොහ රාග වෛර දැක්කා. ඒ නිසා උඩකන කන කෙලෙස් ඇදුවා. ඉපදීමට හේතු හැදුවා. දැන් දෙන්නේ ඔක්කොම පාට. ගිලම්පස ටික පූජා කරලා මොනවද පේන්නේ කියලා ඇහුවාම කෝපයේ සුදු නිසා යකින සුදු පාට පේනවා. ගිලම්පස දුඹුරු පාට නිසා යකින දුඹුරු පාට පේනවා. වෙන මොනවද පේන්නේ වෙන මොකවත් පෙන්නිලා නැහැ. එහෙනම් මේක එරමුසු රණවරා කියන කෑට පේනවද? ඈට පේන්නේ නැහැ. ඒක පේන්නේ සිතට. සිත කියන ආයතනය තුලින් ගෝචර කරගන්නා වූ කිසිම දෙයක් එයා ඇසෙන් කියන්නේ ඇසට ගෝචර වෙන එක විතරක් කියනවා කර්ම නැවතෙනවා ඒ කියන්නේ මේක තමයි ධම්මානුපස්සනාව ධර්මයට අනුව ලෝකේ දැකීම පටවියට අනුව දැක්කාම රූප පේනවා පටවියට අනුව දැක්කාම ඒකේ වටිනාකම පේනවා. ඒකනේ අපි කියන්නේ අර මිනිස්සයා වටිනවා මේ මිනිස්සයා වටින්නේ. හැබැයි පෙන්ලා තින්නේ මොනවද? කළු පාටයි, තලෙළු පාටයි, සුදු පාටයි. තුන් දෙනෙක් දැක්කම පාට තුනක් පෙනිලා තියෙනවා. හැබැයි පාට නෑයාට පෙනිලා නෑ. මේ මිනිසුන්ගේ අධ්‍යාපනය, වත්කම්, හැකියාවල්, සමාජයේ තියෙන පිළිගැනීම් මේව දැකලා. ඒ කියන්නේ වෙන දෙයක් තමයි දැකලා තියෙන්නේ. එහෙනම් මේ භාවනා යෝගී ආර්ය ශ්‍රාවකයා වටා ගන්නවා මේ ලෝකේ හැම තැනම තියෙන ධර්මය. අපි ධර්මයේ ධර්මයට අනුව දකිලා නෑ. ධර්මය පටවියට අනුව දැකලා එතන ප්‍රශ්නයක්. ධර්මය වේදනාවට අනුව දුකට අනුව දැකලා එතන ප්‍රශ්නයක්. එහෙනම් මේක ධර්මානුකූලව දකින්න ඕනේ කියලා ඇස්සරලා බලනකොට ඒ භාවනා යෝගියාට පේනවා මේ ලෝකේ කිසිම රූපයක් නැහැ මේ ලෝකේ කිසිම වේදනාවක් දුකක් නැහැ ඒත් හැමතැනම තියෙන ධර්මය ගාප්පියා බලනකොට ඒ ගයේ තියෙන සුන්දරභාවය එයාට ප්‍රශ්නයක් වෙන්න බෑ ඒක සුන්දරභාවයේ ඈත පේන්නේ ඒ ගාදියා බලනකොට ඒ ගහේ වටිනාකම වැඩි අනෙක් ගස් වලට සාපේක්ෂව ඒක පේන්නේත් නෑ වටිනාකම ඈට පේන්නේ මේක ගහ කියලා අපි කිව්වේ මිනිස්සෙක් වුණත් වෙනත් භෞතික වස්තුවක් වුණත් උපමාව ඒකමයි නැවත මේ ගාදියා බලනකොට මේ ගා කපන්න ඉතෙන්නේ ද්වේෂයට ගන්න හේතුව ද්වේෂය ඈට පේන්නේ ඈට පේන්නේ පාට විතරයි අසවල මාධ්‍ය මේ විදියට බලනවා මේක නම් තරහා ගිහිල්ලා අන්න ඒක පේන්නේ ඉසිතට මූණ ටිකක් ඇඳයි ඒ ඇදෙච්ච රූපේ පේන පාට තියෙනවා ඒක එච්චරයි පේන්නේ යාට ඒ ද්වේෂ වෙලා ලෝභ වෙලා රාග වෙලා ඒව මොකවත් තේන්නේ ඒක වෙන ආයතනයේ කතාවක් එහෙනම් මේ විදියට මේ ලෝකේ දිහා බලන්න පුරුදු වෙනවා. මේ විදියට මේ ලෝකයේ තියෙන සෑම සංඥාවක් එක්කම ගනුදෙනු කරන්න පටන් ගන්නකොට එයා ධර්මානුකූල ලෝකයේ දකින ආර්ය උත්මයෙක් බවටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අණුවක් තුල වර්ණයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, රසයක් තියෙනවා, ආලෝකයක් තියෙනවා අල්ලලා බලන්න ස්පර්ශයක් තියෙනවා. ඒ වගේම තමයි උණුසුමක් තියෙනවා, සීතලක් තියෙනවා. ඇලීමක් තියෙනවා, ගැටීමක් තියෙනවා, බැඳීමක් තියෙනවා, වටිනාකමක් තියෙනවා. අභිභවාගෙන යන්න පුළුවන්, පරාවර්තනය කරවන්න පුළුවන්. එකට එක එකතු වෙන්න පුළුවන්. අනුගත වෙන්න පුළුවන්. විසිරෙන්න පුළුවන් එහෙනම් මේ ස්වභාවයන් ඔක්කොම අණුවේ තියෙන නිසා මේ ලෝකයේ තියෙන සෑම නාමය රූපයක් තුලින්ම මේවා පේන්න පටන් ගන්නවා. මේක තමයි ධර්මයට අනුව ලෝකේ බලනවා කියන එක. තේක්කගා වෘත්තගා බල්ලා පුසා දායකයා මේව පේනවා නම් මේක ධර්මයට අනුව පේන එකක් නෙමෙයි. මේ විදිහට පේන්න ඕනේ. එහෙනම් නැවත මේ ගස්කොලන් දිහා බලනකොට ඒ තාපසවරයාට පේනවා මේ සෑම ගසක් තුළම ගන්ධයක් පවතිනවා. ඇයි එක එක ගස්වල සුවඳ එක එක ආකාරයි. අඹ ගායට තියෙන සුවඳ නෑ, කොඹ ගායට එක වෙන එකක්. එතකොට එයා කල්පනා කරනවා මේ ඇස් වලට පණිවිඩේ ලැබනකොට අනිත් ආයතන වලට පණිවිඩ ලැබෙනවනේ. එහෙනම් මේ ඇස් වලින් පාට දකින්නකොට වෙන ප්‍රශ්නය මේ පාට තුල ගඳකුත් තිබිලා සෑම වර්ණයක් තුලම ගන්ධයක් පවතිනවා. සෑම ඕජාවක් තුලම ගන්ධයක් පවතිනවා. මොකවත් නැති කියලා හිතන පාස්ටික කරන් සිබල බලන්න කබොක්වල සුවඳයි මැටිවල සුවඳයි කළුපෝර පස්වල තියෙන සුවඳයි මඩවල තියෙන සුවඳයි එකින් එකට වෙනස් ඒ කියන්නේ ඒ සෑම වර්ණයක් තුළම ගන්ධයක් පවතිනවා වර්ණ ගන්ධ රස ඕජා කියන මේ ධර්මතාවය Tamange ඇතුළාන්තයෙන් දැන් පේන්න පටන් ගන්නවා ධර්මය ධර්මානුකූලව දැන් එයා දකින්න පුරුදු වෙලා. එහෙනම් මේ සෑම රූපයක් තුලම ගන්ධයක් තියෙන බව දැනගෙන මේ ගන්ධයෙන් රූපය දකිනවා. එහෙනම් කලින් දැක්කේ රූපයයි වටිනාකමයි ඇලීමයි ගැටීමයි දැන් පේන්නේ මොකද්ද වර්ණයයි ගන්ධයයි පේනවා ඒ සෑම පාටකටම ඒ වර්ණයකටම ගන්ධයක් තිබුණා ඒ ගහේ කොළයක් කඩලා අපල බැලුවාම ඒකට රසයක් පේනවා ඒ සෑම එකක්ම කටට දාලා අපනකොට ඒ සෛල දෙක තුනටද පේන්නේ නැහැ හැම තැනටම එක පැතිරිලා යනවා ඒ කොළේ තියෙන ඕජාව ගලාගෙන යන සුළුයි. පොඩි කරනකොට සුවඳ මේකේ ගලාගෙන යනවා. අපි මෙතන පළතුරු ගෙඩියක් මොනවාර දැන් කැපුවොත් මේ ප්‍රදේශින් හැමෝටම සුවඳ දැනෙනවා. ඇයි? ඒක ගලාගෙන යනවා. ගලාගෙන යන තත්වයක් ඒක තුල පවතිනවා. ඒ නිසා ඕජාවකුත් මේකේ තියෙනවා. ඕජාව කියන්නේ ගලනවා කියන එක. එහෙනම් මේ ධර්මතාවයන් මේ නාම රූප වලින් පේනවනම් මේ ධර්මතාවයට අනුව නාම රූප දකිනවනම් එයා ධර්මානුපස්සනාව තුලින් එයා මේ ලෝකෙ දිහා දකිනවා එහෙනම් මේ විදියට මේ ඇසට පෙන රූප වලින් මේ වර්ණ වලින් මේ ධර්මයට අනුව මේ ලෝකෙ දිහා බලනකොට දැන් යාට ප්‍රශ්නයක් තියනවාද අසුවලා මගේ අතුරා අසුවලා මගේ මිතුරා මේ අය අපේ ඥාතියෝ මිත්‍රයෝ මේ අය අපේ දායකයෝ මේගොල්ලෝ වටිනාකමෙන් වැඩි මේගොල්ලෝ වටිනාකමෙන් අඩුයි මොකවත් පේන්නේ හේතුව එයාට පෙන්ලා තියෙන වෙන එකක් එහෙනම් ඒ අයට ඒ අයගේ නම් මතක තියනවද කියලා බලමු කිසිම කෙනෙකුගේ නමක් මතක හිටින්නේ නැහැ ඒක තමයි ධර්මානුකූලව මේ ලෝකේ දිහා බලන කෙනෙකුගේ ඒ ආර්ය ශ්‍රාවකයාගේ විඥානයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය කිසිම කෙනෙක්ගේ නමක් ගමක් විස්තර මතකෙට ඉන්නේ ඇයි? එයා බලන්නේ නිතරම ධර්මානුකූලව නිසා ඒ වර්ණයට ඒ පටවි ධාතුවට අවශ්‍ය කාරණාව ගණ දෙනව කතා කරලා ඉවරනාම එයා එච්චරයි මතකෙට ඉන්නේ වෙන මොකවත් මතක නැහැ. ඒ නංගන් එයාගෙම ආලා දැන ගැනීමේ මානසිකත්වය නිර්මාණය වෙනවා. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයාට පේනවා සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියනකොට මෛත්‍රී භාවනාව කෙරෙන්නේ නැතුව වෙන මොනවද කරන්නේ කියනකොට ධර්මය ධර්මානුකූලව ගනුදෙනුවක් වෙනවා මම යම්කිසි කෙනෙකුට මෛත්‍රිය කරනවා නම් ඒ කරන්නේ ඇයි එයත් එක්ක ගනුදෙනුවක් තියෙන නිසා නේද එයත් එක්ක මේ ලෝකයේ සංසාරයේ කර්මයක් තියෙනවා කුසලයක් හෝ වේවා අකුසලයක් හෝ වේවා ඒක ගෙවන්න ඒ නිසා තමයි මේ මෙනෙහිවීම මතක් වීම වෙන්නේ එහෙනම් අපේ ජීවිතවල අපි මේ මෛත්‍රී භාවනාව කරලා ඒ ලෝක සත්‍යයෙන් අපට වෙන්න තියෙන ආපත්‍ය වළක්වාගෙන අපෙන් ඒගොල්ලන්ට වෙන්න තියෙන ආපත්‍ය වළක්වාගෙන මේ කර්මයෙන් ඇතිවෙනා වූ ධර්මතාවය ඉවර කරලා දානවා නිමාවටපත් කරනවා මේ ක්‍රමවේදය මේ මෛත්‍රී භාවනාව තුළින් සිදුවෙන බව දැනගත්ත වෙලේ ඉඳලා එයාට දැන් මෛත්‍රිය වැඩෙන්නේ ධර්මානුපස්සනාව වැඩෙනවා කෙනෙක් දිහා බලලා සුවපත් වේවා සුවපත් වේවා කියනකොට ඇයි මේ සුවපත් වේවා කියන්නේ එයා සුවපත් වුණොත් මේ සසරෙන් එතර වෙනවා එතර වුණොත් නැවත මුණ ගැහෙන්නේ මුණ ගැනීමේ කර්මය ඉවර වෙනවා නැවත අම්බේ අම්බලා සාකච්ඡා කිරීමේ කර්මය ඉවර වෙනවා නැවත දැකීමේ කර්මය ඉවර වෙනවා අපි ළඟට එයාට පැමිණීමේ අවස්ථාව නිමා වෙනවා එයා වෙනුවෙන් ගත කරන්න තියෙන කාලයේ කර්මය ඉවර වෙනවා. එයා වෙනුවෙන් කල්පනා කරලා සිතවිලි නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය නිමා වෙනවා. මේ විදිහට කියාගෙන යන්න පුළුවන් පැයක් විතර ඒ තරම් කර්ම ඉවර වෙනවා එයාව නිවන් දැක්කෙව්වාම. එහෙනම් මේ කර්මයේ ගනුදෙනුවක් තමයි මෙතන වෙන්නේ. කර්මය ඉවර වීමක් තමයි වෙන්නේ. නැවත නැවත මුණ ගැසිලා නැවත නැවත සංසාර භවයට හේතු හැදෙන ක්‍රමවේදයයි මේ ඉවර වෙන්නේ. එනම් මේ ලෝකේ මෛත්‍රී භාවනා වඩන සෑම ආර්ය ශ්‍රාවකෙක්ම ඉපදීම නවත්තන්න තමන් විසින් තමන්ට වැඩ කරගන්නවා කියන එක අවබෝධයටපත් වෙනවා. එතකොට තමයි අපට වැටහෙන්නේ මේ සෑම පුංචි පුංචි කාරණාවක් තුලින්ම මා විශාල ගැඹුරු ධර්මතාවය පවතිනවා මේ තථාගත සම්මා සම්බුද්ධ වචනේ මහිමය ඒ ශ්‍රී මුකයේ මේ ලෝකෙට නික්මුණා වූ මහා කරුණාව කියන එක අපට වැටහෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ ලෝකයේ අපි මෛත්‍රී භාවනා වඩනකොට තවත් මොනවද වැඩෙන්නේ කියලා බැලුවාම තවත් උත්තරීතර ධර්මතාවයක් වෙනවා. ඒ ධර්මතාවය අපට තාම වැටහිලා නැහැ. ඒක තමයි අපි නිවනට ලං වෙනවා ටික ටික. එහෙනම් මේ ආර්ය මාර්ගයේ ගමන් කරලා නිවනට ලං වෙන ක්‍රමවේදයක් මේ මෛත්‍රී භාවනා තුළින් ඇති වෙනවා. නිවනට ප්‍රමාද වෙනවා. අකරුණාවන්තකම, ද්වේෂසාගතකම, වෛරය, ක්‍රෝධය අපි තුලින් නිර්මාණය වුණාම ඇයි වෛරය බැඳගත්තාම ඒ වෛරය සංසිඳෙන්න එයාගේ පලිගන්න පාය පලිගන්න ඉපදෙන්න ඕනේ. ඉපදෙන්න නැතුව කොහොමද පලිගන්නේ? දේවදත්ත අපේ මානායක හාමුදුරුවෝ සෑම භවයකම එක එක කුලවල নানা ප්‍රකාර චරිතවල ඉපදිලා ඒ දේවදත්ත තෙරුන් වහන්සේ ඒ භවයේ নানা ප්‍රකාර ගී මට්ටම් වල සත්ත්ව කුලවල ඉපදිලා තථාගතයන් වහන්සේගෙන් ගත්තේ මොනවද? කරුණේ වන්දිය නේද? රන්තලිය දුන්නේ නැහැ කියන තරාව නේද පිරිමෑවේ? එහෙනම් ඒ මානායක හාමුදුරුවන්ට අන්තිම මොහොතේ පෑදුනා සිට අනේ මෙච්චර තථාගතයන් වහන්සේට වද දුන්නා, හිංසා දුන්නා පීඩන දුන්නා අබමල් රේණුකින්වත් ඒ ගෞතම තථාගතයන් වහන්සේ මට මොකවත් කළේ නැහැ. එච්චර මට මා කරුණාවෙන් සලකපු ඒ උත්තමයාට වැඳ ගන්න ඕනේ. ඒ තථාගතයන් වහන්සේගේ සරණ යන්න ඕනේ මම සමාව ගන්න ඕනේ කියලා සිත පෑදුනා. හැබැයි මේ චෛතසිකය මේ සංසාර භවයේ කිසිම තැනක පෑදුන්නේ නැහැ. එහෙම පෑදුනා නම් ඒ උත්තමයා ඊට කලින් නිවන් දකින්නවා. එහෙනම් අපේ ජීවිතයේ අපි මෛත්‍රී භාවනාව වඩනවා කියලා කියන්නේ මේ කර්මය ඉවර කරනවා විතරක් නෙමෙයි නිවන් මාර්ගයට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි ලං වෙනවා නිවනට ලං වෙන වැඩපිළිවෙල අපි නිර්මාණය කරනවා හේතුව වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව අපි තුල තියෙනවා නම් ඒකාන්ත වශයෙන්ම අපි නිවනින් ඈත් වෙන බව අනිවාර්යෙන් අපි දැනගත යුතුයි. එහෙනම් තවත් කෙනෙකුට මේක තියෙනවා මට මේක නැහැ. ඒකට කියන්නේ ඊර්ෂ්‍යාව. තවත් අයට මේ තරම් සැප ලැබිලා මටත් නැහැ. මම ඒ සැප උදුරනවා. ක්‍රෝධය, වෛරය. තවත් කෙනෙකුට මේ වගේ දේවල් ලැබිලා තිනවා මට ලැබුණා නෑ මමත් ලබා ගන්න මොනවද මේවා කරන්න ඕනේ द्वේෂය බලන්න පොඩ්ඩක් වෙනස් වෙන්නේ චේතනාව අරක ගන්න ඕනේ කියන එකයි අරයට තියෙන දේ මට නෑ කියලා හිතන එකයි අරයා ළඟ තියෙන එක මං සතු කරගන්න ඕනේ කියන මේ පොඩි පොඩි වෙනස්කම් එකම භාණ්ඩයක් එකම දෙයක් පිළිබඳව ඒක ගෞරව ප්‍රශංසා කීර්තිය වෙන්න පුළුවන් ඒක Taman සතු කරගන්න Tamanගේ මිකාරත්වයට ගේන්න ඒක සමාන වෙන්න එයාට ලැබිච්ච දේ මට ලැබුණා නෑ කියලා ඒ මානසිකත්වය අදාගෙන මේ පුංචි පුංචි වෙනස්කම් තුලින් ඒක නම වෙනස් වෙනවා. द्वේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂියාව ඕම නම් වෙනස් වෙනවා. එහෙනම් අපේ ජීවිතය තුළ මෛත්‍රිය වඩන්න වඩන්න මේ ලෝකයේ ඉන්න සෑම නාමයක් රූපයක් තුලින්ම මේ සතරමා භූත නිර්මාණයක් තුලින්ම තියෙන කර්මය ඉවර වෙනවා ඉවර වෙලා ඉවර වෙලා අපි ක්‍රමක්‍රමයෙන් නිවනට ලං වෙනවා නිවනින් සැනසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙනවා එහෙනම් අපේ ජීවිතය තුළ අපි ගොඩාක් පැහැදිලිව තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි මේ මෛත්‍රී භාවනාව වඩනකොට අපට මොනවද සිද්ධ වෙන්නේ කියන එක සිද්ධ වෙන දේ තමයි යටිපතුලේ ඉඳලා ඉසමුදුන වෙනකම්ම ඇදිලා තින්නේ පුලපතිස් දෙකකින් මේ කොටස් 32 ගායෝ 32 කට සම්බන්ධයි. මේ සම්බන්ධතාවය එකින් එකට එකින් එකට කැඩෙනවා. ඇයි අපේ කායානුපස්සනාව නිමා කළාම කායික වශයෙන් අපට සම්බන්ධ වෙච්ච ග්‍රායන්ගේ ගණදෙනුව ඉවරයි. වේදනානුපස්සනාව ඉවර කරනකොට වේදනානුපස්සනාවට අදාළ ග්‍රායෝන්ගේ ගණදෙනුව ඉවරයි. එහෙනම් ඕම මේ ග්‍රායන්ගේ ගනුදෙනු ඉවර කරගෙන දෙතිස්මා තලයෙන් නිමා වෙනකොට එයා නිර්වාණ තලයෙන් නිවිසන සීම ලබනවා ඉපදෙන්න දෙතිස්මා තලයේ පීඩනයක් නැහැ මේ ලෝකයේ හැම කෙනාම දෙතිස්මා තලයේ පීඩණයෙන් ඉපදෙනවා නම් සතරමා භූත වලින් ඒ පීඩණයට අදාළ කය නිර්මාණය කරනවා නම් මේ සතරමා භූත වලින් සතර සටිපට්ඨානෙ නිදාස් වෙලා හැම ප ဋ ාණයක් තුලින්ම මේ දෙතිස්මා තලයේ පීඩණයෙන් නිදාස් වෙනවා නම් එයා කොහොමද මේ ලෝකෙ ඉපදෙන්නේ? එයා උපද්දවන්න බෑ. නයිජාතු ගබ්බසෙයන් කියන එක විතරයි යාට කියන්න පුළුවන් වෙන මොකවත් කියන්න බෑ. එහෙනම් අපේ විඥාණය මේ සෑම ලෝක තරලයක් තුලින්ම ඇතිවෙනා වූ පීඩන වලින්, කම්පන වලින් නිදහස් වීම තමයි මේ මෛත්‍රී භාවනාව තුළ තවත් පවතින එක ධර්මතාවයක්. මේ කාරණා වැටහෙනවා නම් අන්න මෛත්‍රී භාවනාව තුළින් ධම්මානුපස්සනාව වැඩෙනවා. එහෙම නැත්නම් අනාගාමී උත්තමයකට තේරෙනා වූ ධර්මය තේරුම් ගන්න අවශ්‍ය සැකසිරුවම් සිත තුළ පවතිනවා. එහෙනම් තවත් මේක ටිකක් ගැඹුරට කල්පනා කරලා බලනකොට මෛත්‍රී භාවනාව තුළින් මොනවද මේ ලෝකෙට වෙන්නේ කියලා බැලුවා බැලුවාම මුළු ලෝකෙම සුවපත් වෙලා යනවා. ලෝකයේ සුවපත් කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා මේ ලෝකයේ නොසුවපත් වෙන්න හේතු තුනක් තියෙනවා. දුක, රෝගී භාවය, නොසුවපත් භාවය. එහෙනම් මේ තුන අයින් කළාම මේ ලෝකේ ඉන්න සෑම සත්වයක්ම සුවපත් වෙනවා. එහෙනම් සෑම සත්වයක්ම සුවපත් වුණා මොකද්ද වෙන්නේ? ඒ කට්ටිය නිවනින් සැනසෙනවා. එහෙනම් මේක නිවන් තරලයක් කරන්න පුළුවන් ඒ මානසිකත්වය තමයි මේ මෛත්‍රී භාවනාව තුළින් ප්‍රගුණ වෙන්නේ. අපි මේ ලෝකේ කාටවත් දුක දෙන්නේ නැත්නම් කාටවත් අපට දුක දෙන්න බැරි නම් අන්න මේ ලෝකයේ ධර්මානුපස්සනාවට අනුව මේක නිර්වාණ තරලයක් වටපත් වෙනවා. මේ මෛත්‍රී භාවනාව වඩන මේ භාවනා යෝගියාට මේ ධර්මානුපස්සනාව වැඩෙන්න පටන් ගත්ත කාලේ ඉඳලාම යාට තවත් දෙයක් වැටෙනවා. අසවලා මේම කළා අසවලා මට පලිගත්තා අසවලා මට රිදෙව්වා අසවලා දෙන තරමක් මට පීඩන දුන්නයි කියලා යම්කිසි චේතනාවක් අපි තුල තියෙනවා නම් අන්න ධම්මානුපස්සනාව බලන භාවනා යෝගියා සිනාපානවා. එයාට සිනා යනවා. මේ ලෝකේ කිසිම කෙනෙකුට මට වේදනාව දෙන්න බෑ. පීඩන දෙන්න බෑ. දුක දෙන්න බෑ. ඒක මම කැමැත්තෙන් අරගත්තොත් මිසක් එහෙනම් මෙච්චර කාලයක් අනුන් දුන්නායි දුන්නායි කියලා කිව්වට අනුන් දීලා නැහැ. අනුන් ළඟ තියපු දේවල් මම අරගෙන දුන්නා දුන්නා කියලා මම මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා මම নানা ප්‍රකාර විදියට ඒවා මගේ අයිතිය කියලා හිතාගෙන ඒවත් එක්ක පොරබද බද මං දුක් විඳා මිසක් මේ ලෝකේ මට දුක දීපු කෙනෙක් නැහැ කියලා එයාගේ සිත මේ විශ්වයත් එක්ක මිශ්‍ර කරලා දිය කරලා එයා අතුරුදාන් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා හේතුව යම්කිසි කෙනෙක් අපට බයිනවා ඒ බැනුම අස්සම් කරලා බාරගත්තොත් විතරයි ඒක අපේ බැනුම අපි ආක බලන ඉන්නවා මිනිස්සු බලන මිනිස්සු කවුරුත් මේක බාරගන්නේ මිනිස්සුන් නිකම් බුරනවා ඔළුව ටිකක් අවුල් වෙලා ඇති බලන්න ඒක එයාටම බාර වෙ නැති යම්කිසි කෙනෙක් අපෙන් පරිගන්න උත්සාහ කරනවා උත්සාහනේ කරන්නේ මොකවත් කළේ නැහනේ ඉතින් ඒක අපට ප්‍රශ්නයක් වෙන්න බෑ. එයාටනේ ප්‍රශ්නේ කුමන්ත්‍රණය කරන්න, සාකච්ඡා කරන්න, කාලය ගෙවන්න, දුක් විඳින්න, නිදි මරන්න. ඉතින් අපට මොකවත් ප්‍රශ්නයක් නෑනේ. අසුවලා මේම කරනවා මේ දවස්වල මේම කුමන්ත්‍රය කර අන්න අපි අස්සම් කළා බාර ආරම්භ. කෙනෙක් අපිව රිදවන විදියට වැඩ කරනවා ඒක අපිට රිදවන්නේ කොහමද ඒ කරන ක්‍රමවේදය මාව රිදවන්න කරන්නේ කියන එක අපි කැමැත්තෙන් බාරගත්තොත් මිසක් එයා රෙදි නැතුව ගියත් රෙදි ඇඳගෙන ගියත් රවාගෙන ගියත් මොන විදියට ගියත් ඒක අපට ප්‍රශ්නයක් වෙන්න බෑ. ඒක ප්‍රශ්නයක් කරවන්නත් බෑ. ඒක එයාගේ ප්‍රශ්නයක්. අපේ ආයතන අය ධර්මානුකූලව නම් මේ ලෝකයේ කිසිම කෙනෙකුට අපට පීඩනයක් දෙන්න බෑ. අපි විසින් තමයි මේ ලෝකයේ තියෙන සෑම ප්‍රශ්නයක්ම එකතු කරගෙන තියන්නේ අයිති කරගෙන තියන්නේ ඒක Taman සතු කරගෙන දුක් විඳින්නේ එහෙනම් Tamanගේ ප්‍රශ්නයක් මෙච්චර කාලයක් තිබිලා තියෙනවා අනුන්ගේ ප්‍රශ්න මොකවත් තිබිලා නැහැ Tamanගේ ප්‍රශ්නේ Taman අත්හරිනවා අනුන්ගේ ප්‍රශ්න Taman සතු කරගන්නේ නැහැ කියන මානසිකත්වය ඇදුවාම ඔක්කොම ප්‍රශ්න ටික නිරෝධ වුණා දානේ අරගෙන එන පින්වතෙක් දිහා බලනකොට තරහා යනවා බලන්න මේ ව්‍යංජන කොහමද ගන්නේ මේවා කෑමද මේවට කෑම කියලා කියන්න පුළුවන්ද මේවා කාලා කොහමද ජීවත් වෙන්නේ කියලා කියනකොට අන්න එයා ගොඩාක් ප්‍රණීත ආහාර වේලක් බලාපොරොත්තු වෙ හිටියයි කියන ලෝභය ඉස්මතු වෙනවා මිනිස්සු තමන් බලාපොරොත්තු වෙන දේවල් දෙන්නේ නොබලාපොරොත්තු වෙන දේවල් දෙනවයි කියලා ඒ තිවිච්ච මානසිකත්වය පිළිඹු වීම තුළින් द्वේෂය අපිටම තියෙන බව ඒක ලෝකෙට ප්‍රකාශ වුණා මේ ලෝකයේ හැමදේම සතරමා භූත ව්‍යංජනවත් වෙන කිසිම දෙයක්වත් මේ ලෝකේ නැ මිනිස්සු අදාගත්ත සම්මුති හැම තැනම තියෙන සතරමා භූත මොන භූතය ගත්තත් මේ ලෝකේ තියෙන සියලෝම රසායනික ද්‍රව්‍ය ආමාශයෙන් ශරීරයට අදා ගන්න දක්ෂනම් අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද එයා මේ ලෝකේ මුලා වෙච්ච බව Tamanගේ වචන වලින් එළියට කියනවා එහෙනම් මේ කාරණා තමයි මේ ධම්මානුපස්සනාව තුළින් වැටහෙන්නේ ඒ ආර්ය ශ්‍රාවකයාට පිළිණු වෙච්ච පිට්ටු ආහා නැගණිය විසි කරන්න එපා අකමැත්තක් නැත්තම් මට පිළිගන්නන්න කියලා ඒක පාත්‍රයට ඉල්ලාගෙන සන්තෝෂයෙන් වළනවා පිට්ටු වල පිළිණු වෙච්ච එක කියන්නේ සම්මුතියක් ඒක මිනිස්සු විසින් හදාගත්ත සම්ප්‍රදායක් මේ ලෝකයේ අණු දෙක අතර ඉඩස වැඩි වුණ තෝජාව ගලනවා ඒක සාමාන්‍ය ස්වභාවයක් දැන් අපේ කය ඇතුලේ පිළිණු වෙන්න ඕනේ නැත්නම් ජීර්ණය වෙන්නේ නැහැ. පිළිණු වෙච්ච දේවල් කියලා කියන්නේ කයට ගොඩාක් වටිනා සම්පතක්. ඒතුව මේ ආහාරය ආමාශයට ගියාට පස්සේ අපි පැයකින් වතුර බිව්වාට පස්සේ වතුරත් එක්ක මේ ආහාර ව්‍යංජන ඔක්කොම හොඳට පෙඟිලා ඒක තැඹිලා මේ ඔක්කොම කුණු වෙලා පෙන දාලා පිපිලා පිලුණු වෙලා වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා පස්සේ තමයි මේක ජීර්ණය වෙන්නේ. එතකම් මේක ජීර්ණය වෙන්නේ හැබැයි බත් ටිකක් රාය උයලා උදේ වෙනකොට පිළුණුනාම ඒක ළඟට ගන්නෙ නෑ ඒක විසි කරනවා. හැබැයි පිළුණු වෙච්ච එක ඉක්මනට ජීර්ණය වෙනවා හේතුව 100%ක් දැනටම ජීර්ණය වෙලා. එහෙනම් තථාගතයන් වහන්සේ මේ විද්‍යාව දන්නවා. රාත්‍රී කාලයේ බත් ටිකක් අරගෙන වතුර දාලා තියලා අපේ ආමාශ දෝෂ වලට ඒක බේසජ්‍යයක් වශයෙන් ගන්න අවස්ථා තියෙනවා. එතකොට පිළිණු වෙච්ච කතා නෑ. ඇයි? ඒක අපේ උවමනාවෙන් පිළිණු කරේ ඒ නිසා ප්‍රශ්නයක් නෑ. අරක නිකම්ම නිකම් මුට්ටියේ මේ පිළිණුණා අපේ උවමනාවක් තිබුණ නෑ පිළිණු කරන්න. ඒ නිසා ප්‍රතික්ෂේප කරනවා. මෙතන මානසික ප්‍රශ්නයක් තියෙන්නේ. එනම් මේ ලෝකයේ තියෙන සෑම දෙයක් තුළම ධර්මයේ දකිනවා පිරුණු වෙච්ච කතන්දරේ එයා දකින්නේ මේ ලෝකයේ හැම දෙයක්ම වර්ණානුකූල වර්ණ ධර්මයක් වශයෙන් දකිනවා වෙන මොකවත් දකින්නේ එහෙනම් මේ වගේ තමයි මේ දිව කියන ආයතනයේ තුලිනොත් මේ ධර්මානුපස්සනාව වැඩෙනවා ඒ ආර්ය ශ්‍රාවකයා කතා කරනකොට ගොඩාක් ගැඹුරින් කල්පනා කරලා ලෝකේ කවදාවත් කිසිම කෙනෙකුට චෝදනාවක් කරන්න බැරි විදියට ආර්ය උත්තමයන් වහන්සේලා කතා කරන වචන භාවිතා කරනවා. යම්කිසි කෙනෙක් යමක් පූජා කරන්න ආවම අපේ හාමුදුරනේ මේක පූජා කරන්න ආවේ අහන් දෙන්න කියලා කියන්නේ කැමැත්තක් කරන්න කියලා කියනවා. එතකොට එයා සතුයි ඒක තියලා යනවද අතට පූජා කරලා යනවද අත ගස්සලා අරගෙන ගින් තියනවද එහෙම නැත්නම් කොටසක් පූජා කරලා කොටසක් ගෙනියනවද නැත්නම් ඇතුලේ තියෙන භාණ්ඩේ පූජා කරලා ඒ මල් අරගෙන යනවද ඒ ඕනම කර්මයක් එයා විසින් අදාගත්තට කමන්නේ අපිට අදාළ නැහැ කැමැත්තක් සිදු කළාට කමන්නේ කැමැත්තක් කරන්න බලන්නේ ඒ උත්තරවල තියෙන ඒ මධ්‍යම ප්‍රතිපදාව එහෙනම් මේ වචන වලින් ධර්මානුකූලව ධර්මයේ දකින්න මට්ටම ධර්මයේ තුලින් ජීවත් වෙන මට්ටම සැකසෙනවා එතකොට තමයි මේ ලෝකේ සෑම වචනයක් තුළම නාම රූප නෙමෙයි තියෙන්නේ ධර්මයේ කියන එක අවබෝධ වෙන්නේ මේ ධර්මානුපස්සනාව කියලා කියන්නේ ගොඩාක් ගැඹුරු ධර්මතාවය මේක තමයි සංසාර විමුක්තිය එහෙනම් තමන් විසින් කතා කරන වචන වලින් द्वේෂය තියෙනවා, ලෝභය තියෙනවා, රාගය තියෙනවා, වෛරය තියෙනවා මේවා වැටෙන්න පටන් ගන්නවා. මේවා වැටෙනකොට ඒවා නැතුව අලෝභයෙන්, අද්වේෂයෙන්, විරාගයෙන්, අවෛරයෙන් කතා කරන්නට පුරුදු වෙනවා. අපේ ජීවිත කාලය තුළ අපි මේ කරන සෑම ගනුදෙනුවක් තුළින්ම අපේ සංසාරයේ විමුක්තිය අදා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ ඒක තමයි ධර්මයේ ධර්මානුකූලව දකින්නවයි කියලා කියන්නේ. අපට කවුරුහරි කෙනෙක් ලං වෙනවා නම් ඒ ලංවීම යහපතක්. කවුරුහරි කෙනෙක් ඈත් වෙනවා නම් අපෙත් එක්ක ගනුදෙනු ඉවරයි ඈත් වෙනවා ඒකත් යහපතක්. නැවත ලං වෙනවා නම් ඒකත් යහපතක් හේතුව කර්මයක් තිබිලා ඒක ගෙවිලා ඉවරයි දැන් නැවත එකතුනේ විශේෂ කුසල කර්මයක් පාළ වෙලා. එහෙනම් මේ ලෝකයේ සෑම ඉරියව්වක්ම සෑම චලනයක්ම සෑම ශබ්දයක්ම ගන්ධයක්ම වර්ණයක්ම රසයක්ම ඕජාවක්ම ඇලීමක්ම ගැටීමක්ම ධර්මානුකූලව දකින්න පුළුවන් නම් ධර්මානුපස්සනාව අපි තුලින් පරිපූර්ණ වෙනවා එහෙනම් අපට මේ භාවනාව තුළින් ධම්මානුපස්සනාව තුළින් කමඨාණක් ලැබුණා ඒක තමයි මේ ඇසට පේන සෑම වර්ණයක් තුළින්ම වර්ණ ධර්මානුකූලව දැකීම ධර්මානුපස්සනාව දැකීම එන වර්ණ ධම්මානුපස්සනාව අපි අද ඉඳලා වඩන්න ඕනේ හැමතැනම පාට විතරයි තියෙන්නේ දුස්සීල මිනිසෙක්වත් සීලවන්ත නැති මිනිසෙක්වත් අසත්පුරුෂයෙක්වත් නැහැ තලෙළු පාටක් තියෙනවා සුදු වර්ණයක් තියෙනවා කළු වර්ණයක් තියෙනවා දුඹුරු වර්ණයක් තියෙනවා. එහෙනම් මිනිසුන්ගේ පාට පේනවා නම්, ඇඳුම් වල පාට පේනවා නම්, අතේ තියෙන බඩු මුට්ටු වල පාට පේනවා නම්, ලෝභයක්, ද්වේෂයක් ඇති වෙන්නේ චරිතයක් වැටහෙන්නේ ඒ මිනිසයා කෙරෙහි කිසිම කර්මයක් අපේ සිතේ ගොඩනගෙන්නේ ඒකයි මේ අනාගාමී කෙනා ගොඩාක් සියුම් දේවල් විතරයි එයාට අහුවෙන්නේ. ඒ වෙන මොකවත් අහුවෙන්නේ නැහැ කියන්නේ මේ විදිහට ජීවත් වෙන කෙනා කොහොමද අහුවෙන්නේ? එයා කාටවත් බැඳෙන්නේ නැහැ. එයාට කවුරුහරි පූජා කරුවාම ඒ දායකයා එයාට වඩකුත් නැහැ. පූජා නොකරපු දායකයා වඩකුත් නැහැ. දෙන්නටම එක ඇඳින් බෙදෙනවා. පූජා කරන සත්කාර කෙනාටත් ඒ කරන සාසනික සේවාවම නොදෙන කෙනාටත් ඒ විදිහටම කරනවා. එයාට වෙනස් කරලා බලන්න බෑ. හේතුව පුද්ගලයෝ පේන්නේ නැහැ. එයාට පේන්නේ ඔක්කොම වර්ණ විතරයි. එහෙනම් අද අපි මේ ශ්‍රවණය කරන මේ ධර්මයට අනුව අපිත් මේ ලෝකයේ හැම මොහොතක් තුළම වර්ණය දකින්න ඕනේ. ඒක තුළ තියෙන ඇලීම, ගැටීම, ලෝභය, ද්වේෂය, මෝහය, රාගය, වෛරය නොදකින්න ඕනේ. එහෙම දකින්න පුළුවන් නම් අපි මේ ලෝකේ උත්තරීතර වාසනාවන්ත තථාගතයන් වහන්සේගේ දරුව බවට පත් වෙනවා බුද්ධ පුත්‍රයෝ බවට පත් වෙනවා ඒකට හේතුව මේ ලෝකේ ධර්මයේ ස්පර්ශ කරන සෑම කෙනාම මේ ලෝකයේ සසර දුකෙන් එතර වෙනවා. එහෙනම් මේක කමඨාණක් වශයෙන් අපි වඩන්න ඕනේ. සෑම මොහොතක් තුළම, තප්පරයක් තුළම මේක භාවනාන යෝගිව අපි මේක 100න් මේක වඩන්න ඕනේ. එහෙනම් තවත් භාවනාවක් අපට හම්බුණා. සෑම වචනයක් තුළින්ම අපට ධර්මානුකූලව කතා කිරීමේ හැකියාව හදන්න ඕනේ. යම් කිසි කෙනෙක්ගෙන් අපි ආනවා මේ දේ පොඩ්ඩක් අපට කරලා දෙන්න පුළුවන් අනේ මට බෑ කියලා කියනවා. ඒ කියන්නේ මොනවද ඒ වචන වලින් කිව්වේ මට බෑ කියලා කියන්නේ එයා පුද්ගලිකත්වයක් අදාගෙන මාන්නයක් අදාගෙන උදවකමක් අදාගෙන මට බෑ කියන වචනය තුලින් එයා කියනවා මම මේ වැඩේට විරුද්ධයි කියලා द्वේෂය තියෙන බව එයා කියනවා එක එක්කෙනාට ඕන විදිහට මම වැඩ කරන්නේ නැහැ මම හිතුවක්කාර චරිතයක් කෙනක එයා ලෝකෙට ප්‍රකාශ කරනවා මේ ලෝකයේ හැම කෙනාටම උදව් කිරීමේ මානසිකත්වය මට නැහැ කෙනක එයා නොදැනුවත්ම කියවෙනවා මම තරම් මේ ලෝකේ වෛරයෙන් ඉන්න කෙනෙක් නැහැ කෙනෙක් එයා ප්‍රකාශ කරනවා හේතුව යම්කිසි කෙනෙක් උදව්වක් ඉල්ලන්නේ අසරණ වෙලා අසරණයන්ට පීඩ වෙන්න බැරි නම් එයා මේ ලෝකේ වෛරසාගත කෙනෙක් එහෙනම් එක වචනයක් ගවේෂණය කරලා බලනකොට ඒ වචනය තුළ චෛතසික 121ක්ම තියෙනවා. මට බෑ කියලා කියන්නේ මම ඒක කරන්නේ එහෙනම් තමන් කරන්නේ තමන්ට ඕන එක විතරයි. එහෙනම් මාන්න්‍ය සිටිවිලි, මෝහ සිටිවිලි, උඩඟුකමේ සිටිවිලි, ආංකාරකමේ සිටිවිලි හැම එකක්ම එතන අන්තර්ගතයි. තමන්ගේ ප්‍රකාශය තුළින් ද්වේෂසාවත දිට්ඨි සංප්‍රයුක්ත සිතිවිලි ඔක්කොම අන්තර්ගතයි. එහෙනම් තමන් කරන්නේ තමන්ට ඕන විදිහේ දේවල් විතරනේ තමන් කැමති දේවල් විතරනේ. එහෙනම් ඒකට ලෝභය තියෙන බව ලෝභසාගත සිතිවිලි හැම එකක්ම ඇති වෙලා ඉවරයි. අනිත්‍යය විනාශ වෙනවා අනිත්‍යයට උදව් කරන්නේ නැහැ. එහෙනම් අසරණ වෙච්ච කයට පීඩ වෙන්නේ නැතුව තව තවත් අසරණ කරනවා. ඒ සම්බන්ධයෙන් සියලුම අකුසල මූල සිතිවිලි ටික ඉපදිලා ඉවරයි. එහෙනම් යාපතකට මම මේක කරලා දෙන්නේ නැහැ කියලා කියනවා නම් ඒ කියන වචනේ තුලින් කුසල මූල සිතිවිලි ටික, අලෝභ මූල සිතිවිලි ටික, අද්වේෂ මූල සිතිවිලි ටික ඇති වෙලා ඉවරයි. මේක කරලා දෙන්න බෑ සාසනෙට ප්‍රශ්නයක්. මේම ආකාරයෙන් ලියුමක් ඉදිරිපත් කරන්න බෑ. ඒක සංඝයාට ප්‍රශ්නයක් අනාගත සංඝයාට මේක විඩාවක්. එහෙම ඉතලා ප්‍රතික්ෂේප කරනවා නම් ඒක තුලින් සම්පූර්ණ කුසලානිසංස සිතිවිලි ටික අන්තර්ගත වෙලා ඉවරයි. එහෙනම් අපි මේ මුඛයෙන් ප්‍රකාශයටපත් කරන සෑම වචනයක්ම මේ ලෝකේ චෛතසික 121ක් උසලාගෙන ඉන්නවා දරාගෙන ඉන්නවා කියන එක පිළිබඳව අපි සීය පවත්නවා නම් මේක තමයි ධම්මේ ධම්මානුපස්සේ විහෙරති මේක ධර්මයේ ධර්මානුකූල පවත්තන සීය පවත්තන ඒ ආර්ය උත්තමයාගේ චරිතය එයා කල්පනා කරන හැම වචනයක්ම මේ 121කින් අන්තර්ගතයි. එහෙනම් කවුරු කෙනෙක් කතා කළා අපේ හාමුදුර වඩිනවද? එහෙමයි කියලා කියනකොට එහෙමයි කියන වචනේ තුලත් 121ක් තියෙනවද කියලා කල්පනා. ඔව්. බලාපොරොත්තුවක් ඇති වුණා යන්න ඕනේ. කීකරු වෙන්න ඕනේ. එනම් කීකරු වීමේ කුසල සිතවිල්ල ඇති වෙලා අවනත වෙන්න ඕනේ. ඒකට ඒ සිතවිල්ල ඇති වෙලා ඉක්මුණු භික්ෂුවක් වෙන්න ඕනේ. ඒ සිතවිල්ල ඇති වෙලා අඬගාන්නේ එහෙම නැත්නම් ආරාධනා පිළිගැනීමේ සිතවිල්ල ඇති වෙලා එහෙනම් කුසල මූල සිතවිලි අලෝභ මූල සිතවිලි අකීකරුකම ඇතිවෙන්නා වූ සිතිවිලි ඒ හැම එකක්ම ඇති වෙලා මොකද්ද අකීකරුකම මට ඕන විදිහටම යන්න නැතුව රැඳීමේ අකීකරුකම මෙතන නැති වුණා. ඒ අඬගාන කෙනාට උදව් කරන්න එතනට යන්න කීකරුකම ඇති වුණා. එහෙනම් මේ ලෝකේ දානයකුත් ඇතිනා මොකද්ද Tamange කාලය මං එයා වෙනුවෙන් ගෙවනවා කියන දාන පාරමිතාව ඇති වුණා. එහෙමයි කියලා නැගිටලා යනකොට එයාගේ ශ්‍රමය එයා පූජා කළා අරයාගේ වචනයට ශ්‍රම පූජාවක් ඇති වෙලා එයාගේ නිදාස විවේක ගන්න තියෙන නිදාස නැති වෙනවා දැන් එයාත් එක්ක ඒ වැඩේට ගියාම එහෙනම් එයාගේ නිදාස විවේකය පූජා කළා බලන්න එහෙමයි කියන වචනය තුල ඒ අන්තර්ගත වෙලා තියෙන සෑම චෛතසිකයක්ම දිගහැරලා බලනකොට අභිධර්ම පිටකය එතන ලෙලදෙනවා අපගේ සෑම වචනයක් තුළම සූත්‍ර හැම එකක්ම පිළිඹ වෙන බව අපි දන්නේ නැහැ. හැබැයි 84000ම එතන තියෙනවා. ඒමයි කියලා කියනකොට එයා මොනවද කරන්නේ? ඒමයි කියලා කියන්නේ ඒ ඒ ක්‍රමවේද වලට අනුව වැඩ කරනවා කියන එක. එහෙනම් අපිට පාලනය වෙන්නේ නැති සත්වයා බඩගින්නේ තියලා දඬුවම් කරලා පාලනය කරනවා. ඒකට ඕනෑ විදිහට ඒමයි කියලා ඒකට වැඩ කරනවා. පාලනය වෙනවා නම් දඬුවම් කරන්නේ කණ්ඩ බොණ්ඩ දීලා ඔළුව අත ගාලා යව හදා ගන්නවා. එහෙමයි කියලා ඒකට අනුව වැඩ කරනවා. ටිකක් සරසත්වයක් ඉන්නවා. මොකවත් මේ පිළිගන්නේ එයාට කණ්ඩ බොණ්ඩ දීලා ඔළුව අත ගන්නවා සමහරලාට දඬුවම් කරනවා. ඒ කියන්නේ එහෙමයි කියලා ඒකට ඕන විදිහට හදා ගන්නවා. අදණ්ඩම බැරි කෙනාට බ්‍රහ්ම දණ්ඩනේදීලා අයින් කරනවා එමයි කියලා. එහෙනම් බලන්න මේ ලෝකයේ මොනම සූත්‍රයේ ගත්තාම දැන් කේසි සූත්‍රයේ ගත්තාම ඒකේ තියෙන ක්‍රමවේද හතර දැන් මේ එමයි කියන වචනේ තුල තියෙනවනේ. එහෙනම් මේ එමයි කියන වචනය තුල මේ ලෝකයේ තියෙන 84000 ධර්මස්කන්ධය ඒක නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් අපි ධම්සප්පවතුන් සූත්‍රය මෙතන තියනවාද කියලා බලනකොට එහෙමයි කියන වචනය තුල ධම්සප්පවතුන් සූත්‍රය අන්තර්ගත වෙලා කොහොමද ඒක අන්තර්ගත වුනේ? එහෙමයි කියලා කියනවා නම් Tamanට ඕන විදිහට මෙතන රැඳෙන්නෙත් නැහැ. Tamanට ඕන විදිහට මෙතන රැඳෙන්නෙත් නැතුව අරයට ඕන විදිහට එතන වැඩ කරන්නෙත් නැහැ. එහෙමයි කියලා එයාත් එක්ක ගිහිල්ලා එයා කියන කියන දේවල් කරනවා. ඒ කියන්නේ එයා Tamanට ඕන විදිහට අත්ති කියලා මතාන යෝගයේ යෙදෙන්නේ නැහැ. අනිත් අයට ඕනෑ විදියට එයාගේ ක්‍රියාකාරීත්වයට අනුව එතන කාමසුකල්ලිකාණ යෝගී යෙදෙන්නෙත් නෑ. එයා කියන කියන හැමදේම කරලා කර්මය ගෙවිලා යන්න අරිනවා. කර්මයට කීකරු වෙනවා. හැම කර්මයක්ම හැම වචනයක්ම එයා සන්තෝෂයෙන් බාර අරගෙන ඒක කරලා ඉටු කරලා නිමා කරනවා. ඒ කියන්නේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාන යෝගී එයා ඉන්නවා. අන්ත තුන මෙතන අන්තර්ගතයි. කම්මා කම්මඵලය විශ්වාස කරනවාද කියලා කිව්වම සාදුකාරයක් දෙන්න සිද්ධ වෙනවා. එයා එහෙමයි කියලා නැකිట్లా එයාට කීකරු වෙලා උදව් කරන සෑම මොහොතක් තුළම එයා කර්මඵල විශ්වාස කරන අඬගාන්නේ කර්මය වැඩ දෙන්නේ කර්මය මාන්සි කරවන්නේ කර්මය මේක දුකක් මෙතන ඉන්න බෑ මේක දරා ගන්න බෑ කියන ඒ පීඩණය මට අම්බෙච්ච කර්මය මේ ඔක්කොම ගෙවෙනකම් මට නිවන් දකින්න බෑ බලන්න කම්මා කම්මඵල විශ්වාසය කොච්චර තියනවද ඒ උත්මයා තුල මෛත්‍රී පාරමිතාව විතරක් මෙතන වැඩුන්නේ නැහැ කියලා කියනකොට නෑ ඒකත් කරුණා එහෙනම් Tamanට කොච්චර මාන්සිය තිබුණාද ශරීර විඩාව තිබුණත් වේදනාව තිබුණත් ඒ ඔක්කොම විසි කරලා එයාට කීකරු වෙලා ගින් උදව් කිරීම තුළින් මෛත්‍රී පාරමිතාව ඒ උත්තරමය තුළින් ලෙලදෙනවා එහෙනම් එයා කියන හැම දෙයක්ම අගියට කරලා ඒ සන්තෝෂයටපත් කරලා ඒ වැඩ නිමා කරලා ඒ ශ්‍රේෂ්ඨත්වයේ දකීම තුළින් එයාගේ වීරිය පාරමිතාව බෝසත් චරිතය බෝසත් චර්යාව එයා පිළිබිඹු කරනවා අනිවාර්යම තුන්තරා බෝධියකින් එකකින් නම් පිරිණිවෙන බව ඇයි මේක මෙච්චර විස්තර කරන්නේ කියලා බැලුවාම ඔබ වහන්සේලා දැනුවත් වෙන්න ඕනේ කාරණාවක් තමයි තම තමන්ගේ ශ්‍රී මුඛය විවෘත කරලා වචනයක් දාන්න කලින් මාසයක් හරි කමන්නේ කාලය අරගෙන කල්පනා කරන්න මේ වචනය තුල එක ශබ්දය තුල චෛතසික 121ක් තියෙන බව විශ්වාසයි ඒමයි කියන වචනය තුළ සෑම සූත්‍රයක්ම අභිධර්මයක්ම චෛතසිකයක්ම විනයක්ම අපි දැක්කා. එහෙනම් මේ තරම් අන්තර්ගත වෙලා තියෙනවා නම් සෑම වචනයක් තුළ මම දවසකට වචන ලක්ෂයක් විතර කතා කරනවා නම් මේකේ කර්මය ගෙවන්න බව කෝටි කීයක් ඉපදෙන්න ඕනේද? මේ භද්‍රකලාපේ නිවන් දකින්න පිඤ්ඤත්තෝ කවදාවත් වචන වියදම් කරන්නේ තථාගතයන් වහන්සේගේ ශාසනය තුල ඒ සම්මා සම්බුද්ධ ගෞතම තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් වැඩනිමා කරන උත්මේ වචන වියදම් කරන්නේ එයා නිස්සබ්ද භාවනා වඩනවා නිස්සබ්ද භාවනාව කොච්චර වඩනවද කියලා කිව්වොත් නිස්සබ්ද භාවනාව යාගේ චරිතය බවටපත් වෙනවා. එහෙනම් මේක මේ මුඛය තුලින් ඇතිවෙනා වූ ක්‍රියාවලිය එයා දකිනවනම් මේ ධර්මතාවය ප්‍රත්‍යක්ෂ කරගෙන එයාගේ වැඩනිමා කරන කමඨාන යෙදෙනවා නම් එයා තමයි මේ භාවනා මෛත්‍රී භාවනාව තුළින් ධර්මානුපස්සනාව වඩන කෙනා එහෙනම් අපේ ජීවිතවල අපි ඇස් වලින් දැක්කා, දැන් අපේ කටින් මුඛයෙන් අපි දැක්කා මේ ධම්මානුපස්සනා වඩන්න ඕනේ. සෑම වචනයක් තුළම ත්‍රිපිටක ධර්මය 84000 ධර්මස්කන්ධයේ අන්තර්ගතයි සෑම වචනයක් තුළම. යමක් යමෙක් ආනවා මේක මට දෙන්න පුළුවන්ද එහෙමයි මම මේක දෙනවා කියනවා දෙනවා කියන මේ ක්‍රියාපදයේ තුල 84000ම තියෙනවා ඇයි දාන සිටිවිල්ල ඇති වෙලා අත්තරීමේ සිටිවිල්ල ඇති වෙලා සෝමනස්ස සාගත උපේක්ඛා සාගත සිටිවිලි හැම එකක් මෙතන ඇති වෙලා තමන් මේක දෙන්නේ තමන් මේකට කැමති නැති නිසා ඒ කියන්නේ द्वේෂයකුත් එතන තියෙනවා එහෙනම් මේ ලෝකයේ සෑම සිටිවිල්ලක්ම එතන අන්තර්ගතයි. එයාට දීමෙන් ඇතිවෙන බලාපොරොත්තුව සන්තෝෂයට තියෙනවා. මේක එයාට දුන්නාම එයා සන්තෝෂ වෙනවා. අන්න ඒක එයා බලාපොරොත්තු වෙනවා. අත්හැරියාම මගේ ප්‍රශ්නේ ඉවරයි අත්හැරියාම අනුන්ට ප්‍රශ්නයක් වෙන බව එයා දන්නේ බලන්න එයා තුළ හැමදේම අන්තර්ගතයි දැන් මේ ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම අපට දාන දෙනවා දාන දුන්නා මාර්ය සංඝයාට ඒගොල්ලෝ අත්හැරෙනවා ඒගොල්ලෝ නිවෙනවා ඒගොල්ලෝ සසර දුකෙන් එතර වෙනවා ඒක සන්තෝෂය ඔක්කොම මෙතන පිරෙවුවාම අපි අනේ පිටි සිටුතුමා වෙන්නේ නැද්ද දැන් මේක තුලින් අපි මුලා වෙන්නේ නැද්ද? අපි ලෝකෝත්තර ආර්ය ශ්‍රාවකයෝ නම් ඒ බඩමුට්ටු උඩ වාඩි වෙලා අපි rahat වෙනවා අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ පෘථුජන ස්වභාවයෙන් හිටියනම් මේ බඩමුට්ටු වලට වස්තු වලට මුතුමැණික් වලට අවුලා අපේ ජීවිතේ විනාශ වෙනවා. එහෙනම් මේ දානීය අත්තරින්ද දෙනකොට එයා අත්තරල ඊතර වෙනවා. ඒ දානීය අත්තරීමේ පූජාව බාර ගන්න කෙනා අවු වෙනවා. අන්න මේ සිටිවිලි හැම එකක්ම මම දෙන්නම් කියනකොටම ඒකේ අන්තර්ගත වෙලා එහෙනම් ඔයා දෙනකොට ඔයාට අත්හැරෙනවා මම අහුවෙනවා ඒකට මට අනුකම්පා කරලා විසඳුමක් දෙන්න පුළුවන්ද කිව්වම ඒක දෙන අදහස් අත්හැරන දීලා බෑ අර මිනිසයා අතරමං වෙනවා සසරේ එහෙනම් මේ දානීය කියන මේ පාරමිතාව තුල ගොඩාක් අභිරහස් තියෙනවා අපි නොදැනුවත්ව තවත් කෙනෙක් අමාරුවට දානවා අපි ළඟ තියෙන ප්‍රශ්න සාගත බඩමුට්ටු ප්‍රශ්න සාගත ඉඩම් ප්‍රශ්න තියෙන පොල්ගස් අපි ආසාසනෙට පූජා කරාම පොල් කඩන්න බෑ එතන ප්‍රශ්නයක් එතන නඩුවක් ඉඩමේ මොකවත් වැඩක් ගන්න බෑ ඒකේ නඩුවක් එහෙනම් මිනිස්සු gedara තියෙන පුටු මේස ටික අපට කරගෙන පූජා කරුවාම ඒක වියන්න ඕනේ තීන්ත ගන්න ඕනේ ඒකේ තියෙන බඩු මුට්ටු හොයන්න ඕනේ හදන්න ඕනේ දැන් අපට ප්‍රශ්නයක් ඒ කියන්නේ දී දීලා තියෙන දානයක් නෙමෙයි අදින්නා දාණය අපේ කාලය ශ්‍රමය යනවා විඩාවටපත් වෙනවා මාංශයටපත් වෙනවා අපට තියෙන ප්‍රශ්න වැඩි වෙනවා ආර්ය මාර්ගයේ පොඩ පොඩ විනාශ වෙන්න හේතුවක් වෙනවා භාවනාවට තියෙන කාලය, ಗುಣධර්ම වඩන්න තියෙන කාලය පුටුවට මේසයට බඩමුට්ටුවට යනවා. එහෙනම් මේ මිනිස්සු Tamanට අවශ්‍ය නැති දේ සාසනයට පූජා කරනකොට Tamanට එක ප්‍රශ්නයක් නම් ඒ ප්‍රශ්නේ අනිත් අයටත් තියෙනවා. එහෙනම් පූජා කරලා තියෙන දානයක් නෙමේ ප්‍රශ්නයක්. එයාට මේක කරදරයක්. එයා පූජා කළාම පූජා කරලා තියෙන කරදරයක්. එහෙනම් අනිත් අයටත් මේ කරදරේ තියෙනවා. එහෙනම් මේ ලෝකේ දාන දෙන අයගෙන් අයහපත් වෙන දේවල් තියෙනවා. ඒක අත්තකිල මතාන යෝගයේ දානානිසංස ධර්මදේශනා 32. ඒක මේ ලෝකේ යම්කිසි කෙනෙක් ශ්‍රවණය කළා නම් එතනම කලන්තේ දාලා වැටෙනවා. පාචනය යනවා වමනේ යනවා දාඩිය දාලා වෙවුලලා උණ ගන්න පටන් ගන්නවා ඒ ධර්මයේ ඒ තරම් ගැඹුරුයි තථාගතයන් වහන්සේලා ඒ පැත්ත සාකච්ඡා නොකරන්නේ දේශනා නොකරන්නේ ඒක මේ මාපොළව කම්පා කරන ධර්මය දානයේ අත්තකල මතාන යෝගයේ මට්ටම් 32 මේ සතරමා භූතය පුපුරවන කම්පණයටපත් කරන ධර්මය. ඒ නිසා කාමසුකල්ලිකාන යෝගයේ පැත්ත දානයේ ආනිසංස දානයේ දෙනකොට කර්මය ඉවර වෙනවා දානයේ දෙනකොට නිවනට ලං වෙනවා දානයේ මාත්ඵල ආනිසංස නිසා ආයුෂ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව පාල වෙනවා දානයේ මාත්ඵල ආනිසංස නිසා සංසාරයේ දුක නිමා කරගන්න අවස්ථාව ඇති වෙනවා. ඒක අත්ත කියලා මතාන යෝගියේ වසලා මේ කාමසුකල්ලිකාන යෝගයේ කියන පැත්ත විවෘත කරලා ඒක දේශනා කරනවා. ඒකට මිනිසුන්ට මොකවත් වෙන්නේ නැහැ. සතරමා භූතය සන්තෝෂයටපත් වෙනවා, පිනෙන් පිරෙනවා, සුගතිගාමි වෙනවා. එහෙනම් දුගතිගාමි වෙන පැත්ත ඒ ඒකට අදාළ ධර්මයේ දේශනා කරලා ඒ සත්‍ය විඩාවටපත් කරන්න බැරි නිසා කිසිම තථාගතයන් වහන්සේ නමක් ඒක දේශනා කරන්නේ නැහැ. එහෙනම් දෙන්නා කියන මේ වචනය තුල තියෙන මේ දෙන්නා වූ අත්තරින්නා වූ දාණය පිළිබඳව මට්ටම් 32යි 32යි 84ක් කියන්න පටන් ගත්තාම දෙන්නා කියන මේ අකුරු තුනටද මෙච්චර බණ කියන්න සිද්ධ වුණේ පැය 84ක් මට බණ සිද්ධ වුණා මේකේ තියෙන අභ්‍යන්තර ටික දැක්කා මේ කටට ප්ලාස්ටරයක් ගාගෙන කට පියාගෙන ඉඳ හිතෙනවා මේ වචනෙට පැය 84ක් කියනවා නම් වචන 20ක් විතර දවසට කතා කළොත් 64 ඒවා 20ක් කතා කරන්න එපාය ශ්‍රවණය කරන්න එපාය කොහොමද වචන ලක්ෂයක් කතා කරන්න ඒ මනුස්සයා ජීවිත කාලෙට බණ අහන්න එපාය එහෙනම් මේ වචනේ ආදීනව දකින්න ඇයි මෙච්චර විස්තර කරලා උදාහරණ වලින් දේශනා කරන්නේ එතකොට තමයි මේක හදන්න හිතෙන්නේ එතකොට තමයි වීරිය වැඩෙන්නේ මේ වචනේ අඩුව හදන්න ඕනේ. වචනේ අඩුව හදපු කට්ටිය මේ ලෝකේ කිසිම තැනක නැහැ. මේ ප්‍රකාශය තුළින් දැන් අපට බියපත් භාවයක් ඇති වෙනවා කලබිල්ලක් ඇති වෙනවා. ඇයි මේ ලෝකේ කවුරුත් වචන අදලා නැද්ද? නැහැ. මේ ලෝකේ වචන අදපු කිසිම කෙනෙක් කිසිම තැනක නැහැ. හේතුව වචනේ අදපු කට්ටිය rahat උනා. රාතුන් වහන්සේලා මේ සංගණනෙට නැහැ. පුද්ගල ස්වභාවයක් නැහැ. සිත කය වචනය කියන තුන්දර අදපු උත්මය මේ ලෝකේ නැත්තේ ඇයි? rahatek මේ ලෝකේ නැහැ. පිරිනුවම් පාලා. එහෙනම් මේ ලෝකේ ඉන්නේ වචනේ අදපු නැති කට්ටිය. එහෙනම් වචනේ අදපු නැති කට්ටියට වචන දෙනවා නම් අපි පරිස්සම් වෙන්න ඕනේ හේතුව එයා පෝර දාලා වචනේ පැල කරනවා. ලුණු ඇඹුල් දාලා වචනේ ලස්සන කරනවා. ඒ කියන්නේ අපිට අපේ වචනේ දැලිපිය වාගේ කවදාද දවසක කැපෙනවා. එයා ඒක නැවත අපට කියනකොට ඇයිච්ච දේ අමතකයි. එයා කියන්නේ යාට මතක තියෙන ටිකට එයා එකතු කරගත්ත දේවල් ඒවා අපට අනාගතයේ ප්‍රශ්න එහෙනම් වචනය තුලින් අපට කමඨාණක් ලැබුණා. මේ කමඨාන අපි සෑම මොහොතක් ගානේ දිනු කරන්න ඕනේ, ප්‍රගුණ කරන්න ඕනේ. මේ වචනය තුලින් අම්බෙච්ච මේ භාවනාව අපි කරන්න ඕනේ. වචනය කතා කරන්නට කලින් සිතා බලන්න මේක ධම්මපදයක්. කතා කරන්නට කලින් සිතා බලන්න මේක නැවත නැවත සත්‍යයනා කරනවා නම් අපි කතා කරන ඉතනකොටම සිතලා බලනවා මේ වචනේ තුල මොනවද තියෙන චෛතසික ආනේ මේක අකුසල පැත්ත වැඩි ද්වේෂසාගත පැත්ත වැඩි, පරිගැනීම් පැත්ත වැඩි. එහෙනම් මම මේක කතා කරන්නේ මේකට වෙනුවට මම කොහොමද කතා කරන්නේ? කුසල පැත්තේ සිටවිල්ල හදලා ඒකට අනුව වචනේ නිර්මාණය කරලා විනාඩි 5ක් විතර ගියාට කමන්නේ අපට වෙනම මොකක්වත් වැඩ නැහැ. මේක ಗುಣධර්මයක් වශයෙන් වඩමු. ඒ විදිහට මේ සිටවිල්ල නැවත ලස්සනට නිර්මාණය කරලා දේශනා කරන්න පුළුවන් නම් ප්‍රකාශයටපත් කරන්න පුළුවන් නම් එයා තරම් මේ ධර්මානුපස්සනාව ධර්මයට අනුව වඩන කෙනෙක් මේ ලෝකේ නෑ. ඒ ආර්ය උත්තමයාට වඳින්න ඕනේ. එයා දිහා දැක්කත් මේ ඇස් දෙක ගොඩාක් වාසනාවන්තයි. ඒ දර්ශනයෙම ඇති ශ්‍රමණානන්ද දසනම් මේ ලෝකේ අපට සුභ සිද්ධ වෙන්න මංගල කරුණු වෙන්න ඒකම ඇති. එහෙනම් මේ විදිහට අපේ කටෙනොත් අපේ ධර්මයට අනුව ඇසිරෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපේ කන් දෙක දිහා බලනකොට අපට පෑදිලිව පේනවා මේ කන් වල ගොඩාක් දෝෂ තියෙනවා. ඇහෙන ඇහෙන ඈම දෙයක් තුළම අපට ඇහිලා තින්නේ වචනද ශබ්දද කියලා බලනකොට මේ ලෝකයේ ස්වර හතක් පේනවා. සාරී ගාමා පාදනී කියලා. මේ ස්වර හත විතරයි ඇදිලා තින්නේ ඇහිලා තින්නේ. කිසිම කෙනෙක් ස්වරේ ශ්‍රවණය කරන්නේ කියන්නේ මොකද කියලා ඒ ස්වරවල තියෙන අර්ථය ශ්‍රවණය කරලා එයා අවු වෙනවා කෙලෙස් වලට. අසවලා මට මේම කිව්වා අසවලා මේම දෙයක් ප්‍රකාශ කළා අසවලා අසවලාට මේම දෙයක් කියන එක මට ඇහුණා අසෝලාගේ වැරද්දක් මෙහෙම තියෙන බව මට ආරංචි දැන් බලන්න මේ ඔක්කොම ප්‍රශ්න නේද පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප මුසාවාද කියන මේ අකුසල මූලය නේද ගොඩගාගෙන තියෙන්නේ. එහෙනම් මේ වචනය කියන මේ ශබ්දය අපට ඇයෙනකොට අපට ඇයෙන්න ඕනේ ස්වරහත විතරයි. ස්වරවල ප්‍රශ්න තියනවද මොකවත් නැහැ. එහෙනම් අපේ දිට්ටි දිට්ටි මැත්තේ සෝතේ සෝත මැත්තේ කියලා කියනවා නම් මේක ඇයෙනව දේ විතරක් ගන්නවා නම් මොනවද ඇවිල්ලා තියෙන්නේ? ශබ්ද හතක් ඇවිල්ලා තියෙනවා. ඒ ශබ්ද වලින් මොනවද ඇවුනේ? මොකවත් ඇවුනේ නැහැ. ශබ්ද හත විතරයි ඇවුනේ. එහෙනම් පේනකොට වර්ණ පේනවා නම් කතා කරන සෑම වචනයක් තුළින්ම ඒ ලෝකෝත්තර අර්ථය දකිනවා නම් දැන් ඇහෙනකොට ශබ්ද අත විතරක් ඇහෙනවා නම් මේ ලෝකේ කවුරු මොනවා කතා කරත් කැළඹෙන්න හේතුවක් නැහැ. ඇයි? එයා මට නිඳා කළේ නැහැ. ශබ්ද අතර කටින් ගොඩාක් කළා ප්‍රකාශයටපත් කළා ගියා. එයා මට ප්‍රශංසා කළේ නෑ. ඒ නිසා මාන්නයක් ඇති වුණේ නෑ. ඇයි? ශබ්ද අතර අත එයා ගොඩාක් වෙලා ප්‍රකාශයටපත් කරලා පිටත් වෙලා ගියා. එහෙනම් මේ ලෝකයේ කුරුළු හඬ අපට ඇෙන්නේ මිනිසුන්ගේ වචන ඇෙන්නේ මේ ලෝකේ নানা ප්‍රකාර ශබ්ද ඇෙන්නේ. ඒ ඇෙන්නේ ඔක්කොම ස්වර හතයි. එහෙනම් මේ කන් වලින් අපි ධර්මයේ දැකලා නැහැ. අපි දැකලා තින්නේ අසුවලා මේ මේක කිව්වා. එහෙනම් ඒ කියන්නේ එයා පටවි මට්ටමින් ලෝභ දේශ මොහ රාග වෛර කින ඒ මට්ටමින් තමයි ගනුදෙනු කරලා තින්නේ සංඥා ලබාගෙන තින්නේ. එහෙනම් අපේ ජීවිතයේ අද ඉඳලා අපි මේ කණෙන් වඩන්න තියෙන කමඨාන තමයි හැයෙන බව දැනගෙන සීයෙන් ඉමු මොනවද හැයෙන බවය කියන කාරණාව නෙමෙයි සබ්ද හත කෙරෙහි සියෙන් ඉමු. එහෙනම් මේ මිනිස්සු අපට දෙන ලෝභ දේශ මොහ මොකවත් අපට ලැබෙන්නේ මිනිස්සු ඊතාව නින්නවා පුටුවක් මේසයක් බඩුවක් මුට්ටුවක් සිවුරක් පිළිකරයක් දුන්නාම ඒක තමයි දාහනය කියලා නෑ. අපට ඒගොල්ලෝ ප්‍රකාශයටපත් කරන සෑම වචනයක්ම දාහනයක්. දැන් කෙනෙක් කියලා ඉස්වචන කියන උදේ ඉඳලා රැය වෙනකම් ආවල් දේ මේමයි මේම කරනවා අපි මේක මේ විදිහට අදමු කියලා. හැබැයි තාම එක ගලක්වත් අදලා නැහැ. එක ගඩොල් කටයක් අපලා නැහැ සිමෙන්ති ඇඳක් දාලා නැහැ හැබැයි කටින් අදනවා මේ ලෝකේ සෑම බිම්මංගලෙම ගොඩනැගිලි දැන් මේම කියනකොට දැන් අපට මානසික ලෝක ඇදෙන්නේ නැද්ද බලාපොරොත්තු ඇති වෙන්නේ නැද්ද নানা ප්‍රකාර ලෝභ සිතුවිලි ඇති වෙන්නේ නැද්ද මේක එහෙම අදන්න ඕනේ මේකේ වංගුව මේම ගන්න ඕනේ ඉඩමකුත් නැහැ ඉඩම අරගෙනත් නැහැ මුල් ගල තියලත් නැහැ එක ගලක් බැඳලත් නැහැ අපි මේක විවෘත කරන උත්සවයට කියන සූත්‍ර ටිකක් දැන් කටපාඩම් කරනවා ආවල් දවසේ පිරිතට මේ මේ සූත්‍ර දැන් අපේ කාලයේ ශ්‍රමය අපේ චෛතසික ඇති වෙලා ලෝභසාගත සිටිවිලි මෝහසාගත සිටිවිලි තෘෂ්ණාසාගත සිටිවිලි තණ්හාසාගත සිටිවිලි මේවා ඇති කරපු ආනිසංස කොච්චරද ඒ කතා කරපු කෙනාට එයා මේ ලෝකයේ කතා කරලා කතා කරලා මේ ආර්ය ශ්‍රාවකයන්ගේ කාලය විනාශ කරනකොට ඒකේ ආදීනව එයාට එන්න පටන් ගත්තාම එයාට මේ ලෝකයේ නිවන කියන එක බොරු කතාවක් වෙනවා නිවන එයාට ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඇයි ආර්ය ජාතියේ ඉපදිච්ච ආර්ය කුල පුත්‍රයන්ගේ මාර්ගයට බාධා ඇති කිරීම ඒ උත්තමයන් වහන්සේලාගේ භාවනා කාලය විනාශ කිරීම නිවන්න උත්සාහ කරන උත්තමයන්ගේ සිටිවිලි කලබවලා සිටිවිලි ඉපදෙන්න උදව් කිරීම කියන මේ චෝදනා නිවනට අදාළ නැති නිවනට පටයිනි චෝදනා නිවනට බාධා කිරීමේ වරදකරුවෙක් බවට පත් වෙනවා එහෙනම් මිනිස්සු ආයිලා අපිත් එක්ක කතා කරනකොට ඒ කතා කරන්නේ මොනවද අපට ලෝභ දේශමෝ රාග පූජා කරනවා අපේ ආන්දරනේ මට මේම දෙයක් කරලා දෙන්න පුළුවන්ද කියලා අනකොට ඒ කියන්නේ මොනවද එයාත් එක්ක තියෙන බැඳීමක් ඇති කරගන්නනේ කියන්නේ එහෙනම් මට උදව් කරන්න කියලානේ කියන්නේ. එහෙනම් එයාට උදව් කරන්න ගියාම එයාට කොහොමද කරන්නේ? එයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා හොයන්න ඕන. දැන් බලන්න Taman ගැන හොයන්න කියන භාග්‍යතුන් වහන්සේගේ කමටහන් අමතක වෙලා අරයටම මොනවද ලියන්නේ? මොනවාගේ ලිව්වොත් හොඳයිද? එයා හොඳ කෙනෙක් එන නැති වචනත් එයාට හදලා එයාගේ ಗುಣ කියලා මේක ලියන්න ඕනේ. දැන් බලන්න එයාගේ ඉල්ලීම මොනතරම් අපේ ආර්ය මාර්ගයට බාධාවක් වුණාද? එහෙනම් මේ ශබ්ද අපට ඇයෙනකොට මේ ඇයෙන සෑම ශබ්දයක් තුළින්ම මිනිස්සු අපට පූජාවක් කරනවා. ඒක තමයි ලෝභ, දේශ, මෝහ, රාග, වෛර පූජා කරනවා. එහෙනම් මේක ගැන පිළිබඳව අවබෝධය තියෙනවා නම් හැම වචනයක් තුළින්ම මගේ ආර්ය මාර්ගයට අයාපතක් වෙන බව තේරුම් අරගෙන ඒක යාපතක් කරගන්න පුළුවන් නම් ඒ ඇයෙන හැම වචනයක් තුළින්ම චිත්තානුපස්සනාව වඩන්න පුළුවන් නම් අපේ ජීවිතයට අවශ්‍ය නිවීමේ කටයුතු සම්පාදනය කරගන්න පුළුවන් නම් අපට පුළුවන්කම තියෙනවා මේ ලෝකයේ ධම්මානුපස්සනාව මේ ඇයෙන සොර හතෙන් හදාගන්න. මිනිස්සු ඉස්වචන උදේ ඉඳලා රාය වෙනකම් කියපුවාදෙන් එකකටවත් බැඳෙන්නේ නැහැ බලාපොරොත්තු වෙන්නේ අදනෙක ඔයාගේ ප්‍රශ්නයක් කැමති නම් ඔයා අදාගන්න ඇදුවට පස්සේ ඇදුව බව දැනගත්තාම තමයි අපි ඒකට අදාළ පියවර ගන්නෙ එතකන් අපි සීන ලෝක හදන්නේ අපට මේවා ඇයෙනවා විතරයි මේම ඇයෙන්න කර්මයක් තිබිලා තියෙනවා මේ වගේ දේවල් ආගෙන ඉන්න අපට අකුසලයක් තිබිලා තියෙනවා මේ වගේ දේවල් වලින් අත්දැකීම් ලබන්න අපට කුසලයක් තිබිලා තියෙනවා මේ වගේ දේවල් ඇයිලා ඒවට අවුෙන්නේ නැතුව සිත පරිස්සම් කරන්ට අපට විශාල පුණ්‍ය කර්මයන් පෙර පිනක් පාළ වෙලා තියෙනවා කියලා ඒක යාපත් ලෙස හිතාගෙන එයා කරේ වෛරය ද්වේෂය ඇති කරගන්න නැතුව ඇයෙන බව දැනගෙන අපේ සිත පරිස්සම් කරගන්නවා අපේ සිත ආරක්ෂා කරගන්නවා ඒ ස්ථානවල ලෝභ ද්වේෂ මෝහ රාග ඇති වෙන්න නොදී චිත්තානුපස්සනාවෙන් සිත පිළිබඳව සීයෙන් විමසිලිමත් කමඨාන් වඩනවා ಗುಣධර්මයක් වශයෙන් මේක ප්‍රගුණ කරනවා එයාටත් පින් සිද්ධ වෙනවා අපටත් පින් සිද්ධ වෙනවා අනාගතයේ ප්‍රශ්න මොකවත් නැහැ මේ shabdය තුලින් භාවනාව වැඩිලා මේ shabdය තුලින් ಗುಣධර්ම වැඩිලා මේ shabdය තුලින් අපේ මිනිසත් භවය පරිපූර්ණ වෙලා අන්න කල්පනා කරලා බලන්න මේ සොරහතෙන් වැඩ ගන්නටි මේක තමයි ධම්මේ ධම්මානුපස්සී විහෙරති අත්තමනාතේ වික්ඛෝ ආමන්තේසි තථාගතයන් වහන්සේ මේ සූත්‍රය බොහොම අලංකාරයි. මේ සූත්‍රයේ සම්පූර්ණයෙන් ආන්න විදියක් නැහැ. සෑම වචනයක් තුළින්ම බණවාර ලක්ෂ ගණන් පේනවා දහස් ගණන් පේනවා මේ වචනේ භාග්‍යතුන් වහන්සේ කොහොමද නිර්මාණය කළේ මේ වචනේ කියන්ට වහන්සේට මා කරුණාව පාලුනේ කොහොමද කියලා විශාල වශයෙන් කරුණාකාරණා මතුවෙනවා සතර සටිපට්ඨානේ දේශනා කරන්නට මේ භවය මදි මේ ආයුෂයේ මදි තව බව ලක්ෂ්‍ය ප්‍රාර්ථනා කරන්නට සිද්ධ වෙනවා මේ සතර සටිපට්ඨානයේ දේශනා කරන්නට ඒ තරම් එක උත්තරීතර මංගල කාරණාවක් ඒක කටපාඩම් කරගෙන ඒක මතකේ තියාගෙන දවසට එක වතාවක් මේ ධම්මානුපස්සනාව අපට දවසේ සජ්ජායනා කරන්න පුළුවන් නම් මේ මුඛය කොච්චර වාසනාවන්තද කියලා කියනවා නම් මේ ලෝකයේ මේ ලෝකේ වාසනාවට උදාහරණයක් බවට පත් වෙනවා එහෙනම් මේක දරාගෙන ඉන්න සිත කොච්චර වාසනාවන්තද කියලා කියනවනම් කවදාද දවසක තුන්තරා බෝධියකටපත් වෙලා මේ සිතට මේ ලෝකෙම নমස්කාර කරන්න තරම් වාසනාවන්ත වෙනවා. එහෙනම් ඒ තරම් උත්තරීතර ධර්මයක් දේශනා කරපු තථාගතයන් වහන්සේගේ ධම්මානුපස්සනාව සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිවනින් සැනසෙත්වා කියන මෛත්‍රී භාවනාවට මේක සම්බන්ධයි මෛත්‍රී භාවනාව තුළින් මේක වඩන්න පුළුවන්කම තිබිලා අපට මේක වැටහුන්නේ අපි ධම්මානුපස්සනාව වෙන එකක් මෛත්‍රී භාවනාව වෙන එකක් කියලා අපි හිතපු නිසා අපි මේ ලෝකේ ගොඩාක් මුලා වුණා අද අපි තේරුම් ගත්තා මේක තුලින් මෛත්‍රී භාවනා වඩන්න පුළුවන් වැඩෙනවා වඩලා තිනවා වඩලා නිමා වෙච්ච කට්ටිය මේ ලෝකේ ඉන්නවා එහෙනම් අද ඉඳලා අපි මේ කන තුලින් ගන්නා වූ සෑම ශබ්දයක් තුළම අපි ධර්මයේ ස්පර්ශ කරමු මේ ධර්මානුපස්සනාව අපි දකිමු සතර සටිපට්ඨානයේ අනාගාමි උත්තමයා වශයෙන් අපි මේ ලෝකේ කටයුතු කරන්නට වටිනවා එහෙනම් අද ඉඳලා මේ කන් දෙකට අපි අන දෙනවා ශබ්ද හතයි හැෙන්නේ එතනින් යට මොකවත් අහන්න බෑ. ශබ්ද හතයි ඇෙන්නේ ඒකේ ලෝභ දේශ මොහ නැහැ. ඒවා ඇති වෙන්න බෑ. ශබ්ද හතයි ඇහෙන්නේ. ඒක තුලින් নানা ප්‍රකාර ලෝක හැදෙන්න බෑ. හේතුව ශබ්දවල ලෝක නෑ. ශබ්ද ලෝකේ විතරයි පවතින්නේ. ශබ්ද ලෝකයේ තුල පවතිනවා. ඒක තුලින් වෙන ලෝක හැදෙන්න දෙන්නේ මේ පරිස්සම තමයි චිත්තානුපස්සනාව. මේක වඩන්න ඕනේ. මේක නැවත නැවත ප්‍රගුණ කරන්න ඕනේ 100න් ඉන්න ඕනේ එහෙනම් අපට කන තුලිනුත් කමඨාණක් ලැබුණා භාවනාවක් ලැබුණා එහෙනම් මේ විදියට නාසය පිළිබඳවත් අපට හිතා ගන්න පුළුවන්. මේ පිළිබඳව කය පිළිබඳවත් අපට හිතා ගන්න පුළුවන් හේතුව අර ආයතන වාගෙම මේ ආයතන තුලත් අපට දැනෙන්නේ මොනවද? ගන්ධය කියලා කියන්නේ ගන්ධය විතරයි. ගඳ හදාලත් නැහැ, සුවඳ හදාලත් නැහැ. හේතුව ගඳ සුවඳ දෙකම ගන්ධයේ ප්‍රතිරූපය. වැඩිපුර ස්පර්ශ වෙනවා නම් සුවඳ ගඳ බවට පත් වෙනවා. වැඩිපුර ස්පර්ශ වෙනවා නම් ගඳට උරු වුණාම ගඳ සුවඳ වෙනවා සමහර කට්ටිය සමහර ආයතන වල වැඩ කරනවා හරි ගඳයි ඒ ආයතනේ හැබැයි එයාට ගඳ නැහැ ගඳ සුවඳ වෙලා උරු වෙලා පත්තියම් වෙලා සුවඳ වැඩිපුර පාවිච්චි කරන කෙනෙකුට කවදාවත් ඒ සුවඳ සුවඳ පසින් දැනෙන්නේ නැහැ ඒක පත්තියම් වෙලා දැන් ඒක ගඳයි එයාට එයා කැමති නැහැ ඒකට. අයි කාලය පාවිච්චි කළාම ඒ සුවඳ විලවුන් වලට එයා කැමති නැ වෙන එකක් වෙන. අයි ඒක දැන් එයාට සුවඳ නැත්නම් ඒක ගඳ වෙලා එහෙනම් මේ ලෝකයේ ඕනම දෙයක් අපි ඕනකට වඩා පාවිච්චි කළාම ඒක අපට එපා වෙනවා. ඒකනේ ගොඩාක් කට්ටියගේ පෞල් ජීවිත කලකිරෙන්නේ. ගොඩාක් කට්ටියකට දරුවෝ එපා වෙන්නේ ඥාතියෝ මිත්‍රයෝ එපා වෙන්නේ ඕනකට වඩා අපි ලං වුණාම ඒක ඉක්මනට අපිට නැති වෙනවා එපා වෙනවා හේතුව ඕනකට වඩා ලං වෙනවයි කියලා කියන්නේ මේ අණුවේ න්‍යෂ්ටියේ මැදියට ගියාම මැදියේ කම්පණයට එයා විසිරිලා නැවත එළියට යනවා ඒ කියන්නේ ඕනකට වඩා ලං වුණොත් ඉක්මනට වෙන් වෙනවා එහෙනම් අපි ඉක්මනට වෙන් වෙනවා නම් ඉක්මනට ලං වෙනවා. ඇයි වෙන් වෙන්න වෑයම් කරනකොට අර වෙන් වෙන්න වෑයම් කරන කෙනාගේ ಗುಣධර්ම පේනවා. ඊටිපස්සේ ලං වෙනවා. කවදාවත් යට වෙන් වෙන්න පුළුවන් කමක් නැහැ. නිතරම අපි කල්පනා කරනවා අසවලාගේ මං වෙන් වෙන්න ඕනේ. අසවලාගෙන් ඈත් වෙන්න ඕනේ. අසවලාත් එක්ක මං ඉන්න යන්න ඕනේ යන්න ඕනේ කියලා ලක්ෂ ගණන් සිටිවිලි ඉතලා ඉතලා වෙන් වෙන්න හදනකොට වෙන් වෙන්න හේතුවක් හදන්න එපාය. කාරණාවක් ඉදිරිපත් කරන්න වෙන්වෙන්න හේතු හොයනකොට තමයි එයාගේ ಗುಣධර්ම පේන්න පටන් ගන්නෙ. එයාගේ චරිතය අවබෝධ වෙන්න පටන් ගන්නෙ. එහෙනම් වෙන්වෙන්න උත්සාහ කරනවා වෙන්වෙන්න හේතුවක් නැහැ. මේ තරම් ಗುಣධර්ම තියෙන කෙනා දැන් මොකද වෙන්නේ? යාට ලම් වෙන්න සිද්ධ වෙනවා. එයා ලම් වෙනවා ජීවිතේ කවදාවත් යාට ආයි වෙන්වෙන්න බෑ. එයා න්‍යෂ්ටියේ අනුගත වෙනවා. එහෙනම් මේ ගන්ධය තුළින් ඕනම එකක් ඕනමට වඩා ගත්තාම ඒ ඕනට වඩා ගන්න දේ අපට එපා වෙනවා වෙන් වෙනවා. ඒ තරම් තමයි වෙන් වෙන්න එහෙම නැත්නම් ගඳෙන් අයින් වෙන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන උත්සාහ කරන හැම මොහොතෙම ගඳ පත්තියම් වෙනවා. එහෙනම් වැසිකිලි කැසිකිලි සුද්ධ කරන කට්ටියට කවදාවත් ගඳ දැනෙන්නේ නැහැ. ඒක පත්තියම් වෙලා. එහෙනම් මේ ගන්ධය තුළින් මේ ලෝකයේ ධර්මතාවය පවතිනවා. එහෙනම් මම මේ ලෝකයේ ධර්මයේ අගුණයක් හොයන්න කියලා පටන් අරගෙන ධර්මයේ සද්ධර්මයේ තියෙන අගුණ මොනවද කියලා හොයනකොට 84000 හොයලා බලනවා. එක තැනක අගුණ නැහැ. ඒ කියන්නේ යාට ගුණනේ පෙනිලා තින්නේ. ගුණටපත්ියම් වෙනවා. එයා මේ ධර්මයෙන් කවදාවත් වෙන් වෙන්න බැරි විදිහට බැඳෙනවා. එයා භාග්‍යතුන් වහන්සේගේ සරණ ගින් එයා මේ භවයේ පිරිණිවෙනවා. එහෙනම් මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම අනුසෝතගාමි, පටිසෝතගාමි කාරණා දෙකම අන්තර්ගතයි. මේක වටා ගන්න පුළුවන් නම් මේ නාසය තුලින් අපට වැඩනිමා කරන්න පුළුවන් මේකට තමයි ධම්මෝ ධම්මානුපස්සී විහෙරති එහෙනම් ධර්මයෙන් අපි මේ ලෝකේ ස්පර්ශ කරමු ධර්මයේ කරනකොටගෙන මේ කමඨාන වඩමු ධර්මය කියලා කියන්නේ මේ නාසයට පෙන ගන්ධය ඒක සුවඳක් නෑ ගඳක් නෑ මේක නිතරම ප්‍රත්‍යක්ෂ කරමු ගඳක් දැනෙනවා මේ ලෝකේ ගන්ධයක් පවතිනවා ගඳක් නෑ සුවඳක් දැනෙනවා නම් මේ ලෝකේ ගන්ධයක් පවතිනවා සුවඳක් නැහැ. මේ මානසිකත්වය හදාගෙන ධර්මානුකූලව මේ ආයතනයෙන් අපි වැඩ කටයුතු කරමු. ඒ වගේ තමයි අපේ පස් ආයතන ස්පර්ශ ආයතනය මේ සෑම දෙයක්ම ස්පර්ශ වෙනවා. කයට විතරක් නෙමේ ඈට ස්පර්ශ වෙනවා, දිවට ස්පර්ශ වෙනවා, නාසයට, කනට ස්පර්ශ වෙනවා. එහෙනම් මේ ස්පර්ශය කියන එක කයට අදාළ එකක් නෙමේ. මේ ආයතන අයතම සිතටත් ස්පර්ශ වෙනවා. මේ ධර්මය අපි දකින්න ඕනේ. මේ ස්පර්ශ ධර්මතාවය තුළින් මට ස්පර්ශයේ විතර පස්සේ විතරයි දැනෙන්න ඕනේ ස්පර්ශ උනේ මේ දේ කියලා දැනෙනවා නම් එයා වෙන එකක් අල්ලාගෙන එහෙනම් අපේ ජීවිතය තුළ ස්පර්ශ වෙන සෑම ස්ථානයක් තුළම අවස්ථාවක් තුළම අපට පුළුවන්කම තියෙනවා නම් ස්පර්ශ වෙන ධර්මයේ දකින්න මේ ස්පර්ශය කියන වේදනාව දකින්න මේ ස්පර්ශ වීම නිසා මාතුල ඇතිවෙච්චා ඕ සිතවිලි වල ඒ චෛතසික වෙන වෙනම අඳුනා ගන්න පුළුවන් නම් එයා ධර්මය ස්පර්ශ කරලා තියන්නේ කය නෙමෙයි එහෙනම් මේ විදිහට අපේ සිත, අපේ කය ස්පර්ශ කරවලා ස්පර්ශ තුලින් අට ගන්නා වූ චෛතසික වෙන වෙනම දැකලා ඒ චෛතසික ඇයි මේ වැඩිච්ච දේ තුලින් ඇති උනේ? මම මේක නෙමෙයිනේ හිතුවේ වැදුනා විතරනේ දන්නේ. වැඩිච්ච දේ දැනගන්නකොට මේ වෛරය ඇති උනේ කොහමද? ක්‍රෝධය ඇති උනේ කොහමද? මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ ධර්මානුකූලව ධර්මයේ ධර්මයට අනුව අපට දකින්න පුළුවන්. එහෙනම් මේ ධර්ම දේශනාව මේ නිර්වාණ පණිවිඩය අපේ ජීවිතයේ අවසාන ධර්ම දේශනාව වේවා නිතර නිතර සී වේවා මේ ආයතන අයතම කමඨාන් අයක් ලැබුණා එහෙනම් මේ භාවනා යෝගියා එම නැත්තම් මේ භාවනාව ගනුදෙනු කරන භාවනා ආර්ය ශ්‍රාවකයා සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියන මෛත්‍රී භාවනාව කරනකොටගෙන ධම්මානුපස්සනාව ප්‍රත්‍යක්ෂ කරලා ඉවර කරලා අනාගාමි ඵලයෙන් අරියත් මාර්ගයට වැටෙනවා. එහෙනම් අපේ ජීවිතේ අපේ වැඩ නිමා කරමු. අපේ ජීවිතයේ සංසාර විමුක්තිය සලසගමු. මේ භවයේ පිරිනිවරණයට අවශ්‍ය වැඩ කටයුතු කරගමු. එහෙනම් පිරිනිවෙන්න අපට මේ භාවනාව ඇති, පිරිනිවෙන්න මේ ධර්ම කාරණාව ඇති. එහෙනම් මේ අලුයම පාන්දර අපි ශ්‍රවණය කරපු මෛත්‍රී භාවනාව තුළින් ධම්මානුපස්සනාව දකිමු කියන මේ කාරණාව අපගේ ධර්ම දේශනාවක් කමඨානම් නිර්වාණ පණිවිඩයක් ඒකාන්ත වශයෙන්ම මේ ධර්ම දේශනාව කමඨාන භාවනාව තුළින් ලබාපු මිනිසත් භවයේ වැඩනිමා වේවා මාර්ගඵල නිවන් අවබෝධ වේවා ලබාපු මිනිසත් භවයේ පිරිණිවෙන්නට අවශ්‍ය කටයුතු සිද්ධ වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි